අපි ඒ සඳහා ඉදිරියෙන් තියාගත්තේ මේ වටිනා සූත්‍රයක් ආජීවක ශාවක සූත්‍රය. ඒ සූත්‍රයේ මේ ස්වකහාත ගුණය, සුපටිපන්න ගුණය, සුගත ගුණය කියලා මේ ගුණ තුනේ තියෙනා වූ ප්‍රායෝගික අර්ථය කෙනෙක් තමන්ගේ ජීවිතේට මේ ගුණ තුන සම්බන්ධ කරගන්න හැටි සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡාවකුයි තියෙන්නේ. එයින් විශේෂයෙන්ම මේ මැද කොටහේ සාකච්ඡා වෙන සුපටිපන්න ගුණය ආනන්ද ස්වාමීන් වහන්සේට නගන ලද ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් Taman තුල ඇත්තා වූ රාගය, ద్వේෂය, මෝහය කියන මූලික කෙලෙස් මුල් තුන දුරු කිරීමට කටයුතු කරනවා නම් ඒකේ නාසුපටිපන්නයි. ඉතින් කාටවත් එහෙම වාදයකට නගන්න පුළුවන් උත්තරයක් නෙවෙයි. ඒ නිසා ඒ ආජීවක ශාවකතුමා ඒ ගෘහපතියා ඒ ආනන්ද ස්වාමීන් වහන්සේගේ වචනේ බාර ගන්නවා යම් කිසි කෙනෙක් සුපටිපන්නයි කියලා කියන්නේ ඒක නානිතරම ඒ ආදීනව දැනගෙන රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් දුරු වීමට කටයුතු කරනවා. අපි මේ අදහස අර ආජීවක ශාවකයා වගේ අපි පිළිගෙන ඊටත් එහා නැත්නම් මේකේ විස්තර විභාගයේ පිනිෂ මේ උපාදාන පරිවර්ත සූත්‍රය ඉස්සරහින් තියාගෙන මේ එක එක පංචස්කන්ධේ එක එක ස්කන්ධයන් හරහා මේ රාග ප්‍රහාණය, දෝෂ ප්‍රහාණය, මෝහ ප්‍රහාණය කියලා අර තුනට කඩලා දීපේක තවත් පහක් හරහා 15 ආකාරයකට බැලිල්ල කරගෙන ගියේ. ඉතින් පෞගිටිකේම අපි ඒ රූපස්කන්ධය හරහා, වේදනාස්කන්ධය හරහා, සංඥා ස්කන්ධය හරහා සංස්කාර ස්කන්ධය හරහා සාකච්ඡා කරලා ඊ අපි බැසගත්ත ඒකේ අඩියටම එනතන් විඥාන ස්කන්ධයට ඒ විඥාන ස්කන්ධය හරහා කොහොමදයි කෙනෙක් දැනගන්නේ Taman රාගේ එන්නේ ඉන්න දුර වෙනවාය, ද්වේෂයේ දුර වෙනවාය, මෝහයේ දුර වෙනවා කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් විඥාණය කියන්නේ මොකක්ද? ඒක කොයි කොයි ආකාරයෙන් මොන මොන විදියට හට ගන්නා සුදු ස්වභාවයක් තියනවාද කොයි කොයි ආකාරයෙන් මොන මොන ආකාරයට නිරුද්ධ වෙන ක්ෂය වෙන බය වෙන ස්වරූපයක් තියනවාද කියන එක දැන ගැනීම මේ දැන ගැනීම හරහා මේ රාග දෝෂ මෝහ ප්‍රහාණය තමයි විතර වෙන්නේ. ඉතින් ඒ නිසා මේ විඥානය පිළිබඳව මොකද්ද මේ විඥානය කියන එක මේ උපාදාන පරිවර්ත සූත්‍රය කියලා මේ ගත්ත සාධක සූත්‍රයට අනුව සරුවත් සරුවචන් වහන්සේ විස්තර කරන්නේ විඥානයේ හය ආකාරයකින් ලෝකේ පෙනී හිටිනවා. චෛමේ භික්ඛවේ විඥාන කාය. විඥානයේ පෙනී හිටින කඳු ගොඩවල් කය හයක් තියෙනවා. චක්ක විඥානයේ, සෝත විඥානයේ, ගාහන විඥානයේ, ජීවහා විඥානයේ, කාය විඥානයේ, මනෝ විඥානයේ ඒක සාමාන්‍යයෙන් මේ පොත්පත් දැනුමේ සාමාන්‍ය හැඟීමක් අදහසක් තියෙන නැත්නම් දන්නා දෙයක්. ඉතින් මේ විඥාන 6 නැත්නම් විඥාණය හය ආකාරයකට බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ වෙන බව කෙනෙක් පිළි අරගෙන රූපයක් බලන අවස්ථාවක් පාසා ශබ්දයක් අහන අවස්ථාවක් පාසා ගඳක් රසක් පහසක් හිතට හිතවිල්ලක් කියන මේ 6 විඥාණය ආයතන 6කින් ක්‍රියාත්මක වෙන ආකාර 6ක්. එතකොට ඒ එක එකකදී වෙන් වෙන් වශයෙන් විඥාන ක්‍රියාත්මක කිරීම පිළිබඳව අප්‍රමාදීව සතිමත් වෙන්න පුළුවන් නම් ඒක ඉතින් බොහොම බරවත් බරපතල ඉන්ද්‍රිය සංවරයකුත් වෙනවා සමාධියකුත් වෙනවා විපස්සනාකුත් වෙනවා ඒක නිසා භාවනා කරන කෙනෙක් බොහෝ විට විශේෂයෙන් භාවනා මධ්‍යස්ථානයේ ගත කරනකොට මේ රූප බැලීම, ශබ්ද ඇහිීම, ගන්ධ රස පහස කියනෙවුවා ඉතාමත්ම වේගයෙන් සිදුවෙන නිසා ඒ වේගයෙන් යනකොට ඒක අල්ලගන්න බැරි නිසා පුළුවන් තරම් උත්සාහ කරනවා මේ ආරණ්‍යයකට වගේ තැනකට ගිහිල්ලා ඉච්චර රූප ගොඩක් නැති තිබුණත් කුප්පන්නේ නැති රූප තියෙන තැනකට ගිහිල්ලා රූප බැලීම අතින් ඇතුළට ගන්න රූප වලිමුත් අඩුවක් ඇති තැනකට ගිහිල්ලා මේ පරිේෂණය කරා. ශබ්දත් පුළුවන් තරම් අඩු තැනකට ගිහිල්ලා ගාන්ධ රස දෙකත් පුළුවන් තරම් අඩු කරලා කයේ ක්‍රියාවලියනොත් ඊටාම නැවතිල්ලේ තැම්පත්ව නිස්සද්දව කිරීමෙන් හිතට හිතු හිතු හිතවිලි අනේක පුළුවන් තරම් අඩු කරලා සීලයක මාර්ගයෙන් අදිෂ්ඨාන මාර්ගයෙන් මේ වේගය අඩු කරලා බැලුවොත් මේ විඥානයේ අත්ෙන් අතර පයින් පිස්සු ඇදිච්ච රිලෙවෙක් වගේ ඉන්න මේ විඥාණය ක්‍රියාත්මක වෙන ආකාරය දැක් ගන්න පුළුවන්. ඒක අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ යම්කිසි සතෙක් පිළිබඳ හදාරන්න ඒ සතා වනයේ හැසිරෙමින් ඉන්නකොට පුළුවන් වුණාට ඒ සතා වෙන් කරගෙන කීකරු කරගෙන ඒ සතාගේ දිග මෙහිමයි, පළල මෙහිමයි, බර මෙහිමයි, වර්ණේ මෙහිමයි ආදී වශයෙන් අධහැරීමක් අවශ්‍ය කරන සමාජලට එහෙම වෙනකොට ඒ සතා නිර්වින්දනය කරලා මුගක් උග්‍ර වන සතෙක් නම්, මුර්ගයෙක් නම්, ව්‍යාග්‍රයෙක් නම්, ව්‍යාලයෙක් නම් හිරිවට්ටලා දැපෙන දමාගෙන තමයි හදාරන්නේ. ඉතින් ඒ වගේ මේ සාමාන්‍ය භාවනා නොකරන එහෙම නැත්නම් භාවනාවට කීකරු කිරීමට හිත නැති හිත ගාකමාරුයි මේ එකින් එකට පැන යන හැටි දැක ගන්න ඒක අන්ධකාරේ ගිනි වලල්ලක් කරකවනවා ගිනි පෙනෙල්ලක් කරකවනවා වගේ කියන උපමාවයි අපි ගත්තේ. කරකවන මුළු චක්‍රයක් වගේ පේන්නේ වලාහුලක් වගේ පේන්නේ කොතන විඥානේ ඉන්නවද දන්නේ. පේන්නේ හරියට මේ හයෙම ඉන්නවා වගේ තරම් යොසුලුව ඇහි වැඩ කරලා ඊගාට කනට යනවා කනේ වැඩ කරලා ආය ඇහැට ආවම දෙකේම තිබුණු තරමට වගේ ශීඝ්‍රයෙන් වැඩ කරනවා. ඉතින් සාමාන්‍ය වේගය අඩු කරන්න ඕනේ මේකේ වැඩ ක්‍රියාකාරකම් පෙන්වනවා. ඉතින් මේ භාවනා මධ්‍යස්ථානය කියලා කියන්නේ අන්නේ වගේ මේ ක්‍රියාකාරකම් අඩු කිරීම සඳහා පරිසරයත් හැසිරීමත් අන්‍යයන්ගේ ආධාරෝපකාරයත් ලැබෙන තැන. ඒකෙදී සාමාන්‍යයෙන් කියන අපිට විදුලි උත්පාදක යන්ත්‍රයක් වැඩ කරන වෙලාවේදී මේ පැත්තෙන් තෙල් දැම්මහම එහා පැත්තෙන් විදුලිය හැදෙනවා. ඉතින් මේක අරුම දෙයක්. මේක කොහොමද හැදෙන්නේ කියලා ඒ විදුලි උත්පාදක යන්ත්‍රය වැඩ කරද්දි කරන්න කිව්වොත් කරන්ට් එක වදිනවා. ඒ නිසා අපට සිද්ධ වෙනවා මේ යන්ත්‍රයේ කොහොමද එක පැත්තකින් මේ ඉන්ධන නිසා ඒ කැරකෙන වේගයක් ගන්නෙ. ඒ කැරකෙන වේගය අනුව කොහොමද චුම්බක ශේෂ්ත්‍රයක විදුලිය උපදවන්නේ කියලා මේකේ දෙපැත්තක් තියෙනවා. මේවා දකින්න නම් ওই යන්ත්‍රේ වැඩ කරන වෙලාවදී විනාඩියකට සාමාන්‍ය 1500ක තරම් වේගෙන් කරකැවෙනවා. ඒ වෙලාවේදී යන්ත්‍රය දැකලා මේකෙන් කොහොමද මේ ක්‍රියාව වෙන්නේ කියලා දකින්නම. එimhe කරන්නම් මේක පුළුවන් තරම් වේගය අඩු කරන්න වෙනවා. සමහර විටක නතර කරන්න. නතර කරලා තමයි මේ යන්ත්‍රේ යාන්ත්‍රණය දැක ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ උපක්‍රමයක් තමයි සරුවචන් වහන්සේත් මේ විඥානය පිළිබඳව අපිට යෝජනා කරලා තියෙන්නේ පුළුවන් තරම් සීලයෙන් මේක හික්මවගෙන සමාධියකින් මේක හිරිවට්ටගෙන ඊට පස්සේ තමයි මේ විඥානේ වැඩ කරන හැටි දැක් ගන්න පුළුවන් ඉන්නේ ඒකෙත් මේ හයක් වූ විඥානේ කාය විඥානේ තමයි සරුවචනති ඉස්සරහින් තියලා තියෙන එක අල්ලන්න ලේසි. ඒ කාය විඥාණය බොහොම සැප දුක් දනවන සුළුයි. චක්කුසෝත ඝාන ජීවා මන විඥාන ගන්න අරමුණු බොහොම උදාසීන අරමුණු ඒක නිසා හරි අමාරුයි අල්ලන්න. කයට නෑ කෙලින්ම සම්බන්ධයි ස්පර්ශය සම්බන්ධයි නිසා කායන පස්සන පටන් ගන්න. ඉතින් මේක පිළිබඳව විස්තර කරන කතාවේදී ඔය මහාශිව ස්වාමීන් වහන්සේ කතාවේදී සඳහන් කළා තියෙනවා ඒ ශාන්සුංගක් උගතා පන්ති කීපයක් දශක පවත්තන දැන් කාලේ වචෙන් කියන මහාචාර්යවරයෙක් වගේ නමුත් ඒ ස්වාමීන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේගේ මනහලා අවබෝධය ලබාගත් කෙනෙක් ඇවිල්ලා ඉංගියක් කරලා යනවා ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ගෝලෙක් ඇවිල්ලා ගුරුවරයාට කියලා දෙන්න හදනවා කියන්න හදනවා මේ අනුන්ගේ වැඩ කර කර උගන්න උගන්න ඉන්නවා තමන්ගේ වැඩේ කෙරෙන්නේ නැහැ කියලා. සංවේගයෙන් කතා කරන්නේ ගුරුවරයා තමන් නිවන් අවබෝධ කරලා ගුරුවරයා තමන් මග. ඉතින් එතකොට ගුරුවරයා කියනවා මට හම්බ වෙන්න වෙලාවක් නැහැ කියලා. ඉතින් හරි අහනවා මේ වෙලාවෙන් පස්සේ නෑ ඒකත් වැඩක් තියෙනවා. මේ වෙලාවේ ඒකත් වැඩක් තියෙනවා. ඒක මේකත් වැඩක්. ඉතින් කිසිම වෙලාවක අර දුර බැහැන ලාභ කෝලයට අර කල්යාණ පණිවිඩ දෙන්න බෑ. එතකොට මේ ගුරුවරයා පත්ක දෙල්ල වැඳලා කියනවා ඔබ ආචින් නම් මැරෙන්නවත් වෙලාවක් නැහැ කියලා යනවා. අනේ ඉතින්දී කල්පනා වෙනවා මෙච්චර කීකරු වටින ගෝලයක් ඇවිල්ලා මට මේ කියලා ගියේ මොකද්ද කියලා. ඊට කල්පනා කරනවා මට විවේකයක් ගන්න පුළුවන් ද ඇත්තෙම නැහැ. ඒකට කල්පනා කරනවා මොන්න තරම් දාතකමක්ද මේ. මොනකම වාල්කමක්ද මේ කරන්නේ මේ වැඩවලටම බැඳිලා කිසිම Tamange අර්ථ සිද්ධියක් නැහැ. හැබැයි ලෝකයා කියනවා මේ බණ යොගන්නන්නේ මහානකමයි කරන්නේ බොහොම හොඳයි කියලා. නෝ තමයි එيشා මේ ශාන්සේ පහුවෙන්දා අරුණාගින්නත් කලින් අර පන්ති වල ඉන්න කිසිම ශිෂ්‍යෙකුට දැනුනොදී ස්ථානයෙන් පිටත් වෙලා <clears throat> ගව් 120ක් දුර යනවා ආපු වතේ හුලඟක් නැති වෙන්නේ. ගියාට පස්සේ හම්බ වෙනවා පුංචාරණ්‍යයක් 39ක් විතර ඉන්න. ගිහිල්ලා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මෙහිමයි chance මම අධ්‍යාපනයේ පැත්තට ගිය කෙනෙක්. මට මේකේ ආධිනව තේරෙනවා මට පොඩ්ඩක් භාවනා කරන්න ඕන. ලොකු ආමතුරු දකින්නකොටම දැනගන්නවා මේ මාන්නක්කාරී. කවදාවත් භාවනා හරියන්නේ නැතුව තේරෙනවා. ඒ කියන්නේ අර පොතේ දැනුම ඉහවහ ගිහිල්ලා. එයා හිතන්නේ සියල්ලම දන්නවා කියලා කොනගෙන බුදුහාමරන්ට තේරි දන්නවා වගේ තමයි කතාව. හැබැයි මේ වෙලාවේදී 8 7 වෙනි නිසා ලොකු සංශ කියනවා මම දැන් වයසයි මට අමාරුයි මම දැන් මේ වැඩ කරන්නේ කරුණා කරලා ඊගාවෙන් හාමුදුරන් ගිහිල්ලා කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ උදව් කරයි කියලා. ඉතින් මේ ස්වාමීන් මේක තමයි මේ ස්ථානේ සම්ප්‍රදාය කියලා දෙවෙනි ආමරු ගහර ගිල පත්තට එලා වන්දනා කළා. මේ සාජන මොකද ලොකු ස්වාමීන් වහන්සේ මේ මයිගාවට එවන්න මොකද්ද තිබු කාරණාව? ඇයි මයිගාවට ආවේ කියලා. ඒක ඉතින් මම දන්නේ ඔබ වහන්සේගේ චාරිත්‍රාක් වෙන්න ඇති මම මෙතෙන්ට ආවා. ඒ ශාන්ති පොඩක් කතා කරන්න තියෙනවා ලොකු ස්වාමීන් මොකක් හරි දැනගෙන ඉවලා තියෙන්නේ. කතාවට තියෙනවා අන් දෙකක් නෙමෙයි තුනක් විතර තියෙනවා. ඊට පස්සේ කියනවා මෙහෙමයි දැන් ලොකු සාංශ මට පැඩ පවර්ලා පවර්ලා මටත් දැන් වැඩ තියෙනවා මම දැන් හුඟක් කරන්නේ මගේ දෙවෙනියා විදිහට තියානේ තුන්වෙනියා හමුදුරෝ ගිහිල්ලා කතා කරන්නයි කියලා. ඒ හාමුදුරුවෝ යන තුන්වෙනි හාමුදුරුවෝ හොඳටම දැනගන්න දැන් අතපල්ලේ වැටිලා ඉන්නේ මොකද කියලා අහලා ටික වෙලක් යනවා හතරවෙනි ගාවට යන්නේ කියලා. අන්තිර 30 වෙනි ගාවට යනකම්ම අතපල්ලේ වැටෙනවා. 30 වෙනිට ඉන්නේ හත් අවුරුදු සාමණේර නමක්. මේ ශාසය හරි වෙහෙසයි එතෙන් යනකොට. ගිහිල්ලද බඳින්න බෑනේ. මේ ශාංශ වැඩිම ඊට පස්සේ ඇදිරිමස කියනවා කල්යාණ මිත්‍රන් වහන්සේ මට අනුකම්පා කරන. එතකොට උඩ තියා බල්ලා කියනවා මේ මගේ සීයා වගේ අපේ අපේ මං කියන දේවල් අහయ్య. එහෙම මට උගන්වන්න බෑ කියලා. හැබැයි මේ පුංචි හාමුදුර රහත්. ඉතින් මේ ශාංශයට ඇඳුම් යනවා. මිච්ඡර පැපකිරිලක් කළා යෙල්ලා මේ අහිංසකව භාවනා කරන ශාංශගේ අනුකම්පාවක් දිනා ගන්න තරම් මේ දැනුමින් වටිනාකමක් නැහැ. ඇත්තටම දැනුම නිසා ඒ බහන භාවනා කරන හාමුදුරුවගේ ලකුණු පැත්තේ මනෝ ලකුණු කැපිලා තියෙනවා. ඉතින් අඬලා කියනවා කල්යාණ මිත්‍රන් වහන්සේ මං කියලා අනුකම්පා කරන මේ සංසාර බය නිසා කතා කරන්නේ. ඒ නිසා <clears throat> කියනවා මං කොහොමද උගන්වන්නේ ඔබතුමා මේ ප්‍රොෆෙසර් කෙනෙක් වගේ. මගේ සීයා කෙනෙක් වගේ. මං කියන දේ හයිය කියලා. ඒතකොට කියනවා ළඟ තියෙන මඩවලක් පෙන්නලා ඔබ <clears throat> වහන්සේ කියනවා මම මේ මඩවලට හරි බයිනවා කියලා. පොඩි ආමර කියන බලන්නත් එක බහින්නේ. අර හම්දෝ ධනක් ඉනවටක් යනකම් අලුත්ම හොඳ සිවුරක් ඇඳගෙන බහැලා බැචරවට පොඩි හම්දුකන කොට එන්නේ කියන. කොට එන්නේ කියලා මට දැන් ටිකක් විශ්වාස වෙනවා මං කියන දේ අහයි කියලා මේ භාවනා කරනකොට එම් පඬිතුකම් ඒක කරන්න බෑ. කියන දේ අහන්න ඕනයි කියලා නිකන් හරියට තලතුණා කෙනෙක් වගේ ඉතින් ඒ චාන්ත හොඳට ඕම ඇතිලි මැදලා කියනවා කියන දේ අහන්නම් කියලා. ඊට පස්සේ කියනවා හොඳයි. මම දැන් ප්‍රශ්නයක් අහනවා. මේ කටවල් හයක් තියෙන හුඹහකට තලගොයක් රිංග ගත්තාම ඒ තලගොය අල්ලන්න ඕනේ මස්සද්ද මොකද කරන්නේ කියලා. එතකොට අර බහුසුතයිනේ මේ මහෂිව හාමුදුර කියනවා ස්වාමීන් වහන්සේ ඉතින් මේකෙදි සාමාන්‍යයෙන් දන්න කියන මේ මස්සද්ද කරන්නේ හිල් පහක් වහලා හයවෙනි හිලෙන් දුම් ගහනවා එතකොට ඇතුලේ දුම් පෙන්නකොට තලගොයට එන්න තියෙන එක හිලයි ඒකෙදින් එළියට පයින්නකොට මස්සද්දට මනාපයක් ඒ කරගන්න පුළුවන් කියලා ආ එහෙමනම් කල්පනා කරගන්න කියනවා මේ ඉඳගත්tාම පරියන්ක ඉඳගත්tාම තමුන් නැති තුඹහක් වාගේ තමයි. ඔගේ හිල් හයක් තියෙනවා. ඇස් දෙක කියන්නේ එක හිලක්, කන කියන තව හිලක්, නාසය කියන තව හිලක්, කට කියන තව හිලක්, කය කියන තව හිලක්, හිත කියන තව හිලක්. ඔය හිතේ ඔය හිතේ හිල් හයෙන් ගණදුණු රාශියක් සිද්ධ වෙනවා. විඥානයේ ආයතන හයක් තියෙනවා. විඥානයේ කොයි එකෙන් කොහාට යනවද කියලා කාටවත් අල්ලන්න බෑ. බොහොම යොහුසුලුයි. ඒ නිසා ඕනේ නම් ඉගෙන ගන්න ඔගේ හිල් පහක් වහලා එක හිලකින් දුම් ගහන්නේ. ඒ කියන්නේ ඇස් දෙක වහගෙන ශබ්ද නැති තැනකට ගිහිල්ලා ගඳ රස ආගමේ ආස්වාද නොකර හිචිලි ආස්වාද නොකර මේ කාය විඥාණය නැත්නම් කාය ප්‍රසාදය දිහා හිතින් බලන්නේ. හොඳට වාඩිලා පටල වෙලා තමන් මේ රූප ශබ්ද ගන්ධ රස ධ්‍යාන නෙවෙයි මේ වාඩි වෙලා ඉන්න කයේ මම දැන් මෙතන ඉන්නවා කියලා බලන්නේ. එම් බලනකොට මේ විඥාණයට දැන් රූප ඕ චක්කු කියන දෙක ශබ්ද කන ගන්ධ නාසය රස දිව ධර්ම මන කියන එක නැතුව මේක ඇතුලේ කරන ගමනේදී චලනයේදී චරණයේදී මේක අල්ලා ගැනීමට අපි කියනවා කායන පස්සනාව කියලා. ඒ නිසා මේ හුඹහ ඇතුලේ කොටු කරගෙන මේ නෑ නැත්තම් මේ මුගටිය අල්ලන්න කරන සෙල්ලමක්. ඒ නිසා සිංහල කවියා සිංහල කවිකාරයා තුඹස නිවස තුල තුඹසයා තුඹස තුල වේනයා විෂගෝර සර්පයා දකනාරු මෝඩයයි කියලා කවියක් හදලා තියෙනවා. මේ කය ඇතුලේ මේ විඥානයේ ධරණ විඥානයේ පවතින ආගේ ආසනයේ තියෙනවා. ඒ ඇතුලේ විඥාණය läගගෙන ඉන්නවා නයික් උභාක ඉන්නවා වගේ මේක මහා විෂගෝරයි. මේ විඥානයේ මොන්නම හේතුවක් නිසාවත් වැඩ කරන්නේ ඒ సంతාණයේ අයිති කෙනාගේ සුභසිද්ධිය සඳහා නෙවෙයි. ඒක වැඩ කරන්නේ සම්පූර්ණ වෙනම න්‍යාය පත්‍රයකට. ඒකේ න්‍යායපත්‍ය අපි දන්නෙත් නැහැ. ඒක නිසා අපිට මේ විඥාණය කොටු කරගත්තේ නැති වුණොත් අපි ගඟට ඉනි කැපුවා වගේ තමයි මරණ මොහොතකට එනකොට. මෙච්චර කල් ආසාවෙන් රූප බැලෙව්වා, සද්ද ඇස්සුවා, ගඳ බැලුවා, රස බැලුවා, පහස ලැබුවා. හිතට එන වල් බూరు අදහස් අනුව කල්පනා කරගෙන ගියා. අන්තිමට මරණ චිත්තක්ෂණය යනකොට මොනවත්ක්ම නැහැ. එහා පැත්තට ගෙන යන මොනවත්ක්ම නැහැ. හිත සම්පූර්ණයෙන්ම ඒ වෙලාවේ අන්දමන්ද වෙනවා. කිසිම හවුහරණක් නැහැ. මොකද හිත කවදාකවත් හික්මවගෙන නැති නිසා. ඉන්නකම් කවදාකවත් හික්මවගෙන නැත්නම් මරණ මොහොතේදී කොහොමඩක්වත් නැහැ. අන්න ඒ නිසා තේනවා මේ විඥානේ වැඩ කරන්නේ Tamange න්‍යායපත්‍රෙත් නෙවෙයි. නමුත් අවාසනාවකට වගේ මේ සිංහල කවියා කියපු නිවස තුල තුඹස යා තුඹස තුල වේනයා කියන කමත කළ විෂගෝර තර්පයා දකනාරු මෝරයා කියලා දැන් හර්බෝ දකින දකින තැන මරනවා. මේ සර්පය මරන්න කියවෝ බෞද්ධ කවියක් කියලා හිතන. ඉතින් මම කාලයක් ඔය ගී කාලේ ඉන්න කාලේ සතෙක් මරනකොට ඔය ගාතාව කී කිය තමයි මරන්නේ. ඉතින් ගෝර සර්පයා දැකන අරුමෝඩ කියලා මම හිතුවා ඇත්තටම මේ මිනිස්යන්ට හිතසුව පිණිස කියාවු ගාතාවක් වෙන්න ඇති. නමුත් ඒක නෙවෙයි මේකෙන් කියන්නේ ඔය කියන පිටේ ඉන්න සර්පයා නෙවෙයි ඇතුළත කියන මේ අසංවර වූ විඥානය කියන්නේ. ඒ නිසා මේ විඥානයේ පහක විශේෂයෙන් මේ ආයතන හයක වැඩ කරන බවත් ඒ හයේ එකවරකට එක ආයතනයක වැඩ කරාට ඒකේ තියෙන ක්‍රියා වේගය නිසා හය පොළම වැඩ කරනවා වගේ තමයි වෙන්නේ. අපි වැඩකට ගියාට පස්සේ අපිට ඇසුත් පේනවා, කනොත් ඇහෙනවා, නාසයට ගඳක් දැනෙනවා, දිවට රසක් දැනෙනවා, කයට පහසක් දැනෙනවා, හිතට හිතවිලිත් එනවා වගේ පේනවා. හොඳට නැත්නම් සරුවචනාංශට අහුම්කන් දුන්නොත් නැත්නම් මූල ධර්මයේ කියවොත් විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ එක ආයතනයක පමණයි. ඒක ක්‍රියාත්මක වෙනකොට අනිත්‍යව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි රූප බලන වෙලාවට අපිට කවදාකවත් ඇහෙන්නේ නැහැ. ගන්ධ දැනෙන්නේ නැහැ, රස දැනෙන්නේ නැහැ, පහසක් දැනෙන්නේ නැහැ. හිතන්න බෑ. ඒ තරම්ම රූපෙ නිමට්ට වෙනවා. ඊට පස්සේ සද්ද අහන්න ගියාම රූප පේනෙව්වා ඒවා අවලංගු වෙලා යනවා. ඒවා විරංජනේ වෙලා යනවා. ශබ්දෙට ඒ තරම් අපි নিমগ্ন වෙනවා. ඉතින් ඒ නිසා කවදා හෝ යෝගාවචරය මේ පරියන්කේදී කායනුපස්සනාවෙන් අල්ලගන්න කාය විඥානයේ ක්‍රියාකාරකම් මේක තමයි මේ කාය විඥානය කියන්නේ මෙහෙම තමයි මේක හටගන්නේ මෙහෙම තමයි මේක ගෙවෙන්නේ කියන මේ කාරණා තුල නැත්නම් විඥානයේ මුල මැද අග දැනගත්තට පස්සේ ඒ යෝගාවචරයට අභ්‍යාසයක් වශයෙන් දෙනවා නැත්නම් අභ්‍යාසයක් වෙනවා සක්මන් කරනකොට කාය විඥාණයෙම পায় පොළව වදින එක බල බල යද්දී රූප බලනකොට නැත්නම් රූපයක් පෙනෙනකොට ඒක හොඳ වැඩක් නෙවෙයි හිත පිට යෑමක් කියලා අපි කියන්නේ. නමුත් මේ හිත පිට යෑමේ මුල මේකයි, මැද මේකයි, අග මේකයි. මේ සද්දයක් ඇහෙනකොට සක්මන් කරන ගමන් ඒ සද්ද ඇහෙනුවක් සිදු වුණොත් හිත පිට යාමක් සිදු වුණොත් ඒකේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි. එහෙම නැත්නම් යනකොට හුලං වදිනවා. ඇඟේ ඇඳගෙන ඉන්න ඇඳුම් තැර වෙනවා. ඉතින් ඒකට අය පය පොළවේ වදින තැන තියෙන කාය විඥාණයම තමයි අනිත් තැන් වලට විසිරී යනකොට ඒකේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි කියලා ඒක සම්මර්ෂණය කරනවා කියන එක පර්යන්කයකදී ආනාපාන සතිය වන්නට වැඩිය ටිකක් අභියෝගශීලී. අභියෝගශීලී ගතිය වැඩි නිසා එතනදී පර්යංකේ තරම් සමාධියෙන්නේ නැහැ. නමුත් සතිය හොඳට විවිධාංගීකරණය වෙනවා. මේකේ ඉඳලා අරකට යනවා, අරකට ඉඳලා මේකට යනවා. ඒක නිසා සතිය හොඳට ශක්තිමත් වෙන්න පුළුවන් ශක්තිය සතිය හොඳට විචිත්‍ර වෙන්න පුළුවන් විවිධාංගීකරණය වෙන්න පුළුවන් නිසා පරියන්ක ඉඳලා සක්මට ගියාට පස්සේ ආධුනිකයට පේන්නේ සක්මන් කරන එක මහා කරදර වැඩක් අරතර සමාධිය නැති නිසා සමාධියේ ලෝල භාවය නිසා සක්මන හිතෙන්නේ කාලේ නැති කිරීමක් කියලා. නමුත් ඒකෙන් තමයි අර ඇතිවෙච්ච සතිය සමාධිය පොඩ්ඩක් ඉතිරි පැතිරි වැඩි. ඊට පස්සේ ඉදිනදා වැඩ කරන වෙලාවෙදිත් මේ විඥානයේ පිටිපස්සේ යන්න පුළුවන් නම් විඥානයේ අනේතන්ට ටෝච් එක ගහලා අල්ලන්න පුළුවන් නැත්නම් සර්ච් ලයිට් එකක් අල්ලන්න පුළුවන් නම් කොතන රූප බලනවද කොතන ශබ්ද අහනවද කොතන ගඳ බලනවද රස බලනවද පහස ලබනවද කියලා පුදුමාකාර වේගයක් ගන්න පටන් ගන්නවා. ඉතින් ඒකට යෝගාචරයට අසරණව කියනවා කොහොමඩක්වත් මේ දින්දා වැඩ කරනකොට සතිය පිටවන්න බෑයි කියලා. මොකද ඒ තරම් ශීක්‍රමී ගමන් කරන නිසා එදිනදා ජීවිතයේදී එහෙම නැත්නම් මේ පරිය භාවනා සම්මධ්‍යස්ථානයේදී හෝ gederදී එදිනදා වැඩ කරනකොට යම් විටක Tamanට අවශ්‍ය නම් මෙන්න මේ වැඩේදී මට සතිය ටිකක් දියුණු කරගන්න ඕනයි කියලා ඒ වැඩ නිස්සද්දව කරන්නයි කියනවා නැවතිල්ලේ කරන්න කියනවා සතිය අදිෂ්ඨාන කරලා කරන්න කියනවා එදිනදා Taman තනියම කරන පුංචි පුංචි වැඩවලදී වෙනසට වැඩිය පොඩ්ඩක් අඩු වේගෙන් කරන්න කියනවා <coughs> නැවතිල්ලේ එතකොට හිත පිට යනට ඇතුළට එනවා. ඒ වගේම Tamangen මේ වැඩේ කරනකොට නිකුත් වෙන ශබ්දවලට නිතරම ඇහුම්කන් දෙන්න කියනවා. එතකොට Tamanට තේරෙයි අපි කොච්චරක් අසංවර වෙන්න වෙන්න කොච්චර අනවශ්‍ය ශබ්ද කරනවද කියලා. සංවර වෙන්න වෙන්න Tamangen පිට වෙන ශබ්ද අඩු වෙනවා. ඒ කියන්නේ අපි කියනවා නිශ්ශබ්ද වෙනවා. ඒකම අදිස්ථාන කරනවා මම මේ වැඩේ කරන ගමන් සතිය පිහිටුණා කියලා. මෙන්න මේ විදිහට විඥාණය වැඩ කරන හැටි, සීඝ්‍රයෙන් වැඩ කරන හැටි දැක ගන්න පුළුවන් නම් ඒ කියනවා මෙන්න විඥානේ හැටි. උදාහරණයක් වශයෙන් කියනවනම් මේ මේ කොට නැගිල්ල අපි විදුලිය දීලා තියෙන්නේ. ඒ විදුලිය දීලා ඒ ඒ ස්විච් එකේදී අපි විදුලි බුබුලකට ස්විච් එක දීපු ගමන් එයා එළිය දෙනවා. ෆ්‍රිජ් එකට දීපු ගමන් සීතල කරනවා. හීටර් එකට දීපු ගමන් ඒක රත් කරනවා. මෝටරේට දීපු ගමන් කරකවනවා. මේ විදිහට එකම විදුලිය ස්විච් එක දානවත් හා සමාන වේගයකින් ඒ ඒ කෘත්‍යයන් කෙරුවට පස්සේ ඒ ඒ උපකරණ යකඩ ගොඩ මේ විඥානයේ ගිය ගමන් ඒ කෘත්‍ය කරලා දෙනවා පුදුමාකාර වේගයකින්. විදුලි වේග. ඒහා සමාන ක්‍රමයක් තමයි මේ අපේ ඇඟ ඇතුලේ තියෙන සර්කිට් එකේ මේ එක එක වැඩ කරන්නේ. නමුත් මේ දවස පුරා අපි වැඩ කරගෙන ගියාට මෙව අතරතුර කිසිම පොත් ලැබීමක් අපි ළඟ නැහැ. කොයි වෙලාවෙ මොකක් වැඩ කරනවද කියලා අපි උදේට විනිශ්චය කරන්නත් බෑ කරනකොට විනිශ්චය කරන්නත් බෑ කරලි වල හැන්දෑවේ ගණන් කරලා බැලුවට විනිශ්චය කරන්න බෑ. ඒක නිසා මේ බිස්නස් එක එහෙම නැත්නම් මේ කරන ක්‍රියාව ලාභයට දුනද පාඩුවට දුනද කියලා දන්නේ ඔන්න තේරෙන්නේ ඔන්න තු මාස දෙකකින් තව කැන්සරයක් හැදලා මැරෙන්න යනවා කියලා කියපු දවසේ ඔන්න හෙන්න ගැහුවා වගේ තේරෙනවා තව මාස දෙකක් ජීවින්න පුළුවන් කැන්සර් එකක් හැදිලාලු. එහෙම නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර්ලු ජී වැඩි ආවලු. අන්න එදාට තේරෙනවා මැෂින් එක මෙච්චර කල් දුවලා තියෙනවා. කවදාකවත් මේක චෙක් කරුවෙත් නැහැ. ඒ තියෙන්නේ සැප හොයන එක. තියෙන්නේ පුළුවන් තරම් රූප බලන එක. ශබ්දාහන එක. ගන්ධ රස පහස. අන්තිමට පවුලේ දොස්තරම කියපු දවසේ තව මාස දෙකයි ශීඝ්‍රයෙන් ගන්න ටියුමර් එකක් තියෙන්නේ. ඒක නාස්තිකයි කියපු දවසේ තමයි තේරෙන්නේ උමන නැටුම් ගිලි කවට සිනාදා. ඔන්න එදාට භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා අහනවා බැරිද මේ මාස දෙක ඇතුළත නිවන් දකින්න. කෙටි කෙටි ක්‍රම නැද්ද? අවුලේ කට්ටියක් දුව ඇවිදිනවා මේක සනීප කරන්න සෞඛ්‍ය සම්පන්න ආහාර බනවාද? ඒක සඳහා මොනවද හොඳ ව්‍යායාම? ඒක නිසා අර අර පණිවිඩේ එනතෙක් කිසි දෙයක හේයුමක් නැහැ. නමුත් සරුවත් යනසේ පැහැදිලිවම සඳහන් කරනවා මේ සංසාරේ සුවකල නොහැකි රෝග හතරක් තියෙනවා. නැත්නම් දුක් හතරක් තියෙනවා මොන්නම වේදාටවත් එක සනීප කරන්න බෑ. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. නමුත් අපි මේ පෙන්කෙලින වෙලාවේදී එහෙම නැත්නම් මේ කාම ගුණයන් පස්සේ යනකොට කවදාකවත් මේ ජාති දුකක්, ජරා දුකක්, ව්‍යාධි දුකක්, මරණ දුකක් නෑ. විඳින ඇත්තොත් පේන්නේ මහා අඩු කුලේ නැත්තම් පහත් පෙලේ නැත්තම් වැරදිච්ච කට්ටිය. මට නම් නැහැ. මට තියෙන ඒගොල්ලෝ තලාගෙන ඔබාගෙන ගිහිල්ලා මේ කාමයේ වඩන කියලා. ඉතින් මෙන්න මේ දුවන ලෝකේ එකිනෙක අපරයාගෙන ගිහිල්ලා රූප බලන්න, ශබ්ද අහන්න, ගන්ධ රස පහස විඳින්න දුවන ලෝකේ කාට හරි අවශ්‍යයි නම් කාට හරි වුණොත් මේ ලෙඩ වෙන්න කලින්ම හොඳ මධ්‍යම තරුණ වයසේදීම මේ මට හම්බෙලා තියෙන මේ මැෂින් එකේ අත්පොත කොයි කියලා හෑන්ඩ්බුක් එක කොහෙද කියලා එතකොට බුදුරජාන් වහන්සේ ළඟ විතර කිසි කෙනෙකුට ලෝකේ කිසිම සාස්ත්‍රුන් වහන්සේ නමකට මේකේ අත්පොත බෙන්නන්න පුළුවන් කම නැහැ. ඒ වෙනතම මම කියන්නේ කවුද කියන ප්‍රශ්නෙට බුදුරජාන් වහන්සේට විතර සාර්ථක උත්තර දෙන්න පුළුවන් කෙනෙක් අන්න ඒක සොයාගෙන යෑමේදී මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ 6 මේ 5 හොයාගෙන යනකොට අල්ලන්න අමාරු වෙව නැත්නම් එක එක පන්තිලේ සමත් වෙලා ගිහිල්ලා මේ විඥානය පිළිබඳ පාඩම සමාලාට පශ්චාත්තුපාදී විභාගයක් වාගේ. මෙතෙක් කරගෙන ආව පාඩම් සියරගෙම ඉදිරියට යන ඉදිරියට ගිය උසස් අධ්‍යාපනය. අන්නේ අධ්‍යාපනයේ සඳහා තමයි මේ විශ්වවිද්‍යාලයට තමයි ඒක දෙන උගන්වන විශ්වවිද්‍යාල තමයි භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ. ඒකේ ශිෂ්‍යයන් තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඒගොල්ල කරන පාඩමට තමයි මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා කියන්නේ. අන්න ඒකට ගියාට පස්සේ මේ මේ නිෂිනින්දේ කඩාදු පැන විදිහට මේ විඥාණය හැදෑරීම සඳහා ඒකෙක් අර ජෙනරේටරයක් ඉගෙන ගන්න ජෙනරේටර් නතර කරනකොට පුළුවන් තරම් බලනවා මේකේ ක්‍රියාකාරකම් අඩු කරන්න. මේක හරීම අමාරු වැඩක්. මෙච්චර වේගෙන් මෙච්චර සීක්‍රව දුවපැන විදපු කෙනාට දුව පැනවිීමේ තරගයකද දිනන්න පුළුවන්. නමුත් මේ ක්‍රියාවේගේ නතර කරන්න ගිය දවසේ බුදුමාකාර අසරණ තත්යකටපත් වෙනවා. මේ අසරණ තත්යටපත් වීමෙන් තේරෙනවා මුලින්ම මේක කිසිම ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් ගතියක් පරිපාලනය කරන්න පුළුවන් ගතියක් නැහැ කියන එක. දුවනකොට ඒක තේරෙන්නේ නැහැ. දුවනකොට හිතන්නේ මට මේ මේ මගේ ශරීරයේ මේ විටමින් මදි දිසයි මට දුවා ගන්න බැරි මට ග්ලූකෝස් මදි දිසයි දුවන්න බැරි මට ජව මදි දිසයි කියලා. මම කවදා හරි නතර කරන්න ගිය දවසේ තමයි මේක තේරුම් ගන්න. ඉන්නේම නතර කරන්න යන ගමනේදී අර වගේ කාය කාය පිළිබඳව වැඩපිළිවෙලේදී එහෙම නැත්නම් මේ අපි ආනාපාන සතිය කියන කෙටි කතාව කෙටි කරලා ගමු. ආනාපාන සතිය දාලා ආනාපාන සතියදී ආනාපානයේ පවා හොඳට පුහුණු කරන යනකොට සංසිඳීගෙන යන අවස්ථාවට එනකොට ඒත් සමහරට භාවනාවේ ක්‍රමවේදී හරි නිසා ඒක සංසිඳීගෙන යනකොට උනත් යෝගාචර සමාලලට දන්නේ නැහැ මේ භාවනා ඉස්සරහට යනවද පස්සට යනවද මොකද එතුවා කල අපේ අධ්‍යාපන ක්‍රමයයි සමාජ ක්‍රමයයි තියෙන්නේ අපි වේග කවන්නයි අපි කියන කුප්පනොයි කියලා කුප්පන සමාජයක අපි ජීවත් වෙන්නේ කුප්පණ ආර්ථිකයක් අපිට තියෙන්නේ. කුප්පණ දේශපාලනයක් අපිට තියෙන්නේ. කුප්පණ සමාජ විද්‍යාවක් තියෙන්නේ. ඉතින් කවුරු හරි මේ නැත කරන්න ගිහිල්ලා යම් විදිහකට හිත කීකරු වෙලා තැම්පත් වෙලා ආශ්වාස ප්‍රශ්වාසයත් හොඳට නිින්ද ගිය වෙලාවක වගේ තැම්පත් වෙලා යන වෙලාවක මේ සිද්ධ වෙන්නේ නිරුද්ධ වීමක්, ක්ෂය වීමක්, වැය වීමක් මේක දැක දැක දන දන දවල් එළිය සිද්ධ වෙනවා නම් මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් අපිට විඥානයේ නොදැක්ක පැත්තක් හදාරන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද්ද? ඒ විඥානීය තියෙන තාක්කල් දේවල් බෙද බෙද පාලනය කිරීම තමයි විඥානය කරන වැඩේ. විඥානය හැම වෙලාවෙම හොඳ නරක දෙකට බෙදපු ගමන් විඥානයට තනක් වෙනවා. හරි වැරදි කියලා දෙකට බෙදපු ගමන් විඥානයට තනක් වෙනවා. ධාර්මික අධාර්මික කියලා බෙදපු ගමන් විඥානයට තනක් වෙනවා. සාධාරණ අසාධාරණ කියලා බැඳපු ගමන් විඥානයට තනක් වෙනවා. ඒක නිසා විඥානයේ ක්‍රියා කරන හැම තැනකම අනුන්තුලං සුභාසුභං ආදි වශයෙන් ලොකු කුඩා හරි වැරදි ආදි වශයෙන් මේ ද්වයතාවය දෙකට බෙදෙන ගතිය තියෙනවනම් ඒ හැම තැනකදීම විඥාණයට හොඳට පට්ටලේ ලැබිලා තියෙනවා. පදම ලැබිලා තියෙනවා. ඒක නිසා මේ විඥානීය අල්ලගන්න විඥාණයට පදම ලබා දෙ පදමක් සහිතව පටන් අරගන්න හරියට නිකන් උඩගෙඩි දීමක් වශයෙන් වාගේ ආධාර කිරීමක් වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස දෙක දැක්කට පස්සේ මේ දෙක හොඳට වෙන් කළා දැක්කන්න. මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය. ආශ්වාසයෙන් ප්‍රශ්වාසය වෙන් වෙන්නේ කොහොමද? ආශ්වාසයේ මුලින් මැද වෙන් වෙන්නේ කොහොමද? මැදින් අග වෙන් වෙන්නේ කොහොමද? ආදි වශයෙන් මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ හොඳටම දකින්න පුළුවන් වෙන්කොට හඳුනා ගන්න පුළුවන් කාරණා දැක්කොත් ඔන්න විඥානයේ කෘත්‍යය දැක ගන්න පුළුවන්. වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ වෙනස්කම් ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙන ස්වභාවික ලක්ෂණ දකින්න දකින්න ඒක දිගේම යනකොට ඒ ලකුණු වල අඩුවීමක් බොඳවීමක් ගෙවි යෑමක් විරංජන වීමක් වෙන්න පටන් ගන්නවා මුලින්ම හොඳටම ආශාසින් ප්‍රසවාසයෙන් වෙන්කොලා හඳුනා ගන්න පුළුවන් නම් ඒකේ ස්වභාවික ලක්ෂණ අනුව ඒ තරමටම ශීඝ්‍රයෙන් ඒ වෙනස් වෙච්ච ලකුණු වෙනුවට සම ලකුණු පහළ වෙන්න පටන් අර ගන්නවා. එතකොට ආශ්වාසය සහ ප්‍රශ්වාසය අතර වෙනසක් නැති වෙනසක් අඩු නැත්නම් සමාන තත්ත්වපත් වෙනකොට විඥානය පුදුම අසරණ තත්ත්වයකට යනවා. විඥානය හොඳට පදනම ලබන්නේ විඥානය හොඳට තහවුරු ලබන්නේ මේ දෙක වෙන් කරලා දැකලා ඊව දැකගැනීමේ කෘත්‍යය මමයි කරන්නේ මට දැන් ගොඩක් ලකුණු ලැබෙනවා කියන වගේ දෙක වෙන් කර කර වෙන් කර කර යනවා. ඉතින් බුදුරජාණන් ශ්‍රීක හරියට විඥාණයට පොහොර දානවා වගේ ප්‍රතිෂ්ඨාවක් ලබා දීමක් වශයෙන් ආරම්භයේදී ආස්වාද ප්‍රසාර දෙකේ වෙනස හොඳට වෙන් කළ දැනගන්න කියනවා. වම දකුණ තියෙනකොට දෙකේ වෙනස හොඳට වෙන් කළ දැනගන්න. පිම්බීම හැකිලිම කරනවා නම් පිම්බීමෙන් හැකිලිම හොඳට වෙන් කළ දැනගන්න කියනවා. දැනගෙන විඥාණයට තැනක් කරන් දෙනවා. අරන් දීලා කියනවා ඕකම බලනින්දි කියලා. ඕනෙම අරමුණක් මේ ලෝකේ තියෙන හොඳට විස්තර සහිතව බලන්නේ හිටියොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් යරමුණේ විවර්ණ භාවය දුර්වර්ණ වෙන්න පටන් ගන්නවා. විචිත්‍රත්වය ඒකාකාරීත්වයටපත් වෙනවා. නීරස වෙන්න පටන් ගන්නවා. මේ නීරස වීම වෙන්නේ අර දෙකක් කියලා ගත්ත දේ අතර තියෙන සම ලකුණු මතුවෙනකොට විඥාන දෙක රස නැති දෙයක් වඩපත් වෙනවා නිකන් හපාපා ඉන්න චුයින්ගම් එකක් කාගෙන කාගෙන කාගෙන යනකොට අන්තිමට ඒකේ මිහිරි රසය නැති වුණාට පස්සේ රස නැහැ. එතකොට ඒක විසිකලා තව එකක් ගන්න හිතෙනවා. නමුත් බුදුදහම කියන විසිකරන්නත් එපා, තව එකක් ගන්නත් එපා. ඕකම කාගෙන ඉන්න කියලා යම් තැනකදී මේ ආස්වාසය හා ප්‍රස්වාසය දෙක අතර සමාන ලක්ෂණ මතුවෙනකොට මේ විඥානයාගේ දුර්වලභාවය නිසා, විඥානයාගේ අසරණ භාවය නිසා විඥානයාගේ ෂටකපටකම් මතුවෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී සමාලාට මේක නීරස නිසා නින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැක පහල කරන මොනවා හරි වෙන. නැත්නම් නැගිටලා යන්න හිතන මොනවා හරි කරන තියෝක දැනගෙන අපි ඒ යෝගාවචර කියනවා දැන් ඉතින් ආනාපානේ සියුම් වෙලා තියෙන්නේ මේක මේ ගෙවන් දාන ගෙවම් කරන වැඩ පිළිවෙල වටිනා තැනක් එනිසා ගෙව අතහරින්න එපා දිගට කරන යන්න කියලා යම් වෙලාවක ඒක මේකටත් වැඩිය සියුම් තත්යකට යනවායි කියලා හිතමු. ඒක බොහොමත් සංසන්දනාත්මක දෙයක් සාපේක්ෂව සිද්ධ වෙන්නේ ගොරෝසු දේ සියුම් වෙනවා සියුම් දේ අතිසූක්ෂම වෙනවා ඉතින් ඉතින් ගියාට පස්සෙන් නම් යෝගාචරය වෙනවා දැන් නම් කොහොමඩක්වත් ආනපනිය අහුවෙන්නේ නැහැ හැබැයි විඥානේ තියෙනවා සතිය තියෙනවා සමාධිය තියෙනවා මොකේ හිටලා තියෙනවද දන්නේ මේක බොහෝමත්ම අශීරු තත්ත්වයක් යෝගාවචරයට අහු වෙන අශීරු තත්ත්වයක්. නමුත් යෝගාවචරය අපේ ඉතින් මේක අල්ලගත්තයි කියලා. මෙන්න මෙතෙන් ආවට පස්සේ අපි කියන එක කාය කයේ පසම්බනයක් පසම්බයං කාය සංකාරං කියලා කයේ සංහිඳියාවක් මේ தත්ත්වෙදි යෝගාවචරය නැසැලි දිගට යන්න හැදුවොත් දැන් විඥාණය පුළුවන් තරම් කාටේ කංගේ ගහගෙන යන මිනිහා එල්ලෙන්න බිදුරු ගහේ හරි එල්ලෙන්න වගේ ඇහත් රූපයත් මෙතෙන්දී නැතිලා යනවා. කනත් සද්දයක් අතර ගනුදෙනුවක් නැතිලා යනවා. නාසයෙන් ගඳ, දිවෙන් රස, කයෙන් පහස කොච්චර නැතිවද කියනවා. ඉන්නවද නැද්ද කියන එකවත් කයේ හැඩේ හෝ මෙතන වෙමි කියන එකවත් නැතුව හොඳට මේ භාවනාව කෙරීගෙන යන වෙලාවේදී මේ අරමුණු මෙතෙක්කල් සංසාරේ පුරාට අතෝරක් නැතුව දීපු අරමුණු ඒවා අවලංගු වෙලා ඒවා විරංජනේ වෙලා ඒවා බින් දුරස්ත වෙලා විඥානය වෙතට ඉන්නකොට විඥාණය තමන්ගේ පැවැත්ම සඳහා ආහාර වශයෙන් බුදුජානනාංශයේ සඳහන් කරන චේතනා ප්‍රකල්පනා සහ අනුසය කියන ධර්ම තුන අනුසය කියන ධර්ම තුනට සීමා වෙනවා. ඒ සීමා වෙන්නේ ඉස්තර වෙලා දන්න දහංගට තේරම දාන. මොනවද ඒ දහංගට කියලාගෙන ඇහැට රූප පේනෙනවා. හිත හිතන චිත්ත රූප විඥාන විසින් මවලා ඒක හරි බලන්න පටන් ගන්නවා. කනට ශබ්ද අස්සලා හිතෙන් ඇති කරන ශබ්ද ඊටද නායයට සමානලට ගඳ සුවඳ දිවට රස නැත්නම් කය පද්දනවා නලවනවා ඒ වගේ කායික ක්‍රියා නැත්නම් මනසට යම් යම් චිත්‍ර මේ වේග දෙන්න පටන් ගත්තට පස්සේ මෙතන සම්පූර්ණ গুপ্ত ලෝකයක් ගූඪ ලෝකයක් ලැබෙනවා. ඊටසේරම විඥානයේ විසින් අර සර්පේකට ගහලා සර්පයක් මැරීගෙන යනකොට ටික ටික ටික ටික සතාගේ පණ යනකොට ඒ නලියන නලියවිල්ල වගේ එක සැරේ මැරෙන්නේ විඥානේ දුර්ලභ වෙනකොට පිටින් එන අරමුණු නැත්තම් ඉඳුරන් හරහා එන අරමුණු නැත්තම් ඉඳුරන් හරහා වගේ ඇති කරගත්ත අරමුණු මත මනෝලෝකික ජීවිතන මේක හුඟක් දුරට භාවනාදී සිදුවෙන හීන දැකීමක් වෙනවා භාවනාව අඩහින් අඩනින්දක් වෙනවා ඒ වෙලාවට අඩහින්නේ පෙන්න හීන වගේ මේක සංකල්පයක්ද සත්‍යයක්ද කියන එක හිතින් මවාගත්ත දෙයක්ද ඇත්තද කියන එක අතර යෝගාචරය පුදුමාකාර අසතනයි. යෝගාචරයගෙම හිතමවන දෙයක් නිසා මේක සංකල්පයක් කියලා හිතෙන්නෙත් නැහැ. ඒක මේ සාමාන්‍ය ලෝකයක තියෙන හොඳ ත්‍රිමාන රූපයක් වගේ පේනවා. රූප දැක්ක සද්ද ඇහුවත් ගන්ධ රස පහස මොනවා ආවත් ඇතුළෙන් මෙන එකක් නිසා යෝගාවචරය මේක විඥානයාගේ විඤ්ඤාත්‍යක් බව දන්නේ නැත්තම් විඥාන විසින් මවන ලද විඤ්ඤාත්‍ය බව දන්නේ නැත්නම් මේක අදහනමයි කියන එක අහන්න දෙයක් නෙවෙයි. සමහර වෙලාවල් වලට එහෙම පේන රූප නිසා එහෙම දකින ඇයෙන ශබ්ද නිසා ගන්ධ රස පහස නිසා සමහර කොච්චර කරනවද කියනවනම් මේ ලනුව මට දේවාරූඩයක් ලැබුණා මට වරමක් ලැබුණා මට පේන කියන්න පුළුවන් නස්සත්‍ර කියන්න පුළුවන් මට අනුගේ හිත් කියන්න පුළුවන් කියලා කෝවිල් දාගෙන දේවාල දාගෙන වැඩ කරපු මිනිස්සු මට හම්බෙලා තියෙනවා. ඒක මිනිස්සෙක් කියනවා ඒ පවුලේ කට්ටිය කිව්වලු උඹට පිස්සුද මේ තරම්ම පිස්සු වැටෙන්න ඔය පිස්සු නැත කරපන් කියලා. දැන් මොනවත් නැතුළු හරියට බදාදායිසි කුරාදායි කෙමුර කරගෙන කෝවිලක් තියාගෙන දේවාලයක්. තියාගෙන පේන කිනුළු හරියටම හරිලු. හරියටම හරිලු. ඉතින් අතරමැද ඒ කතා කරන දෙයියා කියනවලු උඹට ලොරියක් ඕනේ නම් මෙන්න මේ මේ ටික කරපන් උඹට ලොරියක් හම්බ වෙනවා. මේ මිනිස්සයා ඉස්සල්ලා හිතවලු මට මේ සිල්වන්තව ඉඳගෙන ඉතින් මේ වගේ ගුත්ත බලෙන් හරියට මොකෙන් හරියම නම් කමන්නේ නැහැ. කමක් නැහැ නේ කියලා. ඉතින් දවසක් ඉන්නකොට කිව්වලු අද එනවා පේන අහන්න මෙන්න මෙහෙම කෙනෙක් මේකයි ප්‍රශ්න මෙහෙම කියාපන් කියලා. ඉතින් දෙකට හරි වයසේ කාන්තාවක් ඇවිල්ලා කතා කරලා පස්සේ ඉතින් මේක දුන්නලු උත්තරේ. දුන්නාට පස්සේ හරියට හරි ඉතින් ඒ අම්මා ඉතින් වැඳලලු යන්නේ. අම්බෝ හරියටම පේටි කියුණා කියලා. තුන් සැරයක් විතර කිව්වලු මේකේ මුර දවස්වලට එන්නේ කියලා. ඊට පස්සේ අර මෙයාට කියනවලු ඔය අම්මට ලස්සන කෙල්ලෙක් ඉන්නවා. දැන් ඊගාවට දවසේ එක්ක එනවා. උඹ ඒ බලලා ඒ අම්මා ඒ අම්මද ඕනේ දුව දෝනේ කියලා කියපන් කියලා. මම ඒක හරි ගසලා දෙන්නම් කියලා. ඉතින් ටික දවසක් ගියාට පස්සේ හරියටම අම්මයි දුවයි ආවල බොහෝම සුරූපී බොහොම ලස්සනයි. ඉතින් යාටත් තියෙනවා ප්‍රශ්නයක්. හෙටත් පේන අන්නොට මෙයා කියපු ගම් පේන්නේ හරියනවා. ඊට පස්සේ දැන් හිතාගත්තලු දැන් කොයි එකද ඕනි. අර රෙක්සෝනා වල තියෙන්නේ අම්මා වගේමයි දුව දුව වගේම අම්මා තරුණ සම තරුණ කම. ඉතින් කෝකද ඕනි කියලා වල. ඉතින් මෙයාට කල්පනා වෙනවලු දුව හොඳයි. ඒ වෙලාවක මෙයාට නෝලු දැන් මම මේ තුන්වෙනි ශික්ෂාපදයට නේද තට්ටු කරගන්න හදන්නේ කියලා. ඊට පස්සේ නෝලු ඒත් කමක් නෑ අප්පා මේක ඉතින් කලාතුරකින් හම්බෙන දෙයක් නේ. ඉතින් මේ පැත්තේ බුදුමාහාර විතර උනන්දු කරනවා මේ මේ වෙනවා මෙහෙම මෙහෙම කරපුවා ඔක්කොම කරලා. පවුලේ කට්ටියත් මෙයාට දිගටම චෝදනා කරන ඉඳලා තියෙනවා. පස්සේ මට හොඳටම කල්පනා වුණාලු එයා හිතාගත්තලු මුලින් ඉඳලා මම පංචිල් රකින්නයි කියලා. දැනගත්තලු තමන්ගේ හිත දැන් ගෙනියන්න හදන්නේ සම්පූර්ණ තමන්ව ශීල බිඳලා අනිකෝ සීල සම්පatti දීලා අර බලු කැනහිල්ලෙක් පාඩපත් කරන්න හදනවා කියලා. දාඩිය දාන්න පටන් අරගත්තා. දාඩි දාන්න පටන් ගන්න ගිහිල්ලා ඒ අටවල තිබුණු කෝවිල උසලා පොළවේ ගහලා බුදුහාමුදුරන්ට වැඳලා මේ ඔක්කොම හම්බුණත් හරි මගේ සීල කඩාගත්තොත් මට ඉඳලා වැඩක් නැහැ කියලා. මේ මිනිස්යා දිග්ගටම හොයන්න පටන් ගන්න තියෙනවා මේ මනස කරන විකාර. ඉස්සෙල්ලි වෙලා හම්බෙලා මෙහෙත් ඇවිල්ලා මාස ගාණක් භාවනා කරා. හැබැයි මට හොඳටම තේරුණා මේවස භාවනා කරන කිසිම හේතුවක කිසිම විද්‍යකින් නිවන ප්‍රාර්ථනා කළා නෙවෙයි කියලා. ඒක මට හම්බෙලා මම දවසක් හැන්දෑවක් කතා කරලා කිව්වා තුන් සැරයක් මම අභියෝග කරා මට හරිම අවංකව කරන්නේ. ගොඩක් දුරින් ඉඳලා විල කරන්නේ. මං කියන ඔක්කොම කරනවා මට හැබැයි හොඳට පේන්න තියෙනවා නිවන නෙවෙයි කියලා. හරියට කියන්නේ කියන්නේ. අයි ස්වාමීන් වහන්සේ පිටචර මහන්සිලා ඇවිල්ලා කියනකොට අපිට එහෙම චෝදනා කරන්නේ මම කියන්නේ මේ කේල් ගහ කණ්ඩද යන්නේ පොල් ගහ කණ්ඩද යන්නේ කියලා කතා යන තාලෙන් කිය හැකි මහත්යගේ න්‍යායපත්‍ය නිවන නෑ ඉස්සලා කිව්වා තියෙනවා කියලා ඊට පස්සේ මම කිව්වා කමඨාන් සුද්ධ කරන මේ කියන වැඩේ හැටියට බලනකොට ඉස්සරහ තියාන යන්නේ නිවන නෙමෙයි ඊට පස්සේ මෙයා කමඨාන ඇඩ්ජස්ට් කරා හරි ඊට පස්සේ මම දැන් යනවා නිවන දකින්නමයි කියන්නේ මම කොච්චර කටවදන දෙන්න ගියත් කටවරු කිව්වට දිවබරු කියන්නේ නෑ ඔය මහත්තයා කියන හැම දෙයකින්ම මට පේනවා නිවන් නෙවෙයි කියලා. තුන්වෙනි සැරේ යා කතා කරලා කිව්වා තුන්වෙනි සැරේ කතා කරලා මම සලකබාන කියලා පහුවෙනි සැරේ මට කතා කරලා කිව්වා ඇතිස්සි මම කල්පනා කරයි කියලා ස්වාමීන් වහන්සේ රවට්ටගෙන මට කරන්න බෑ. මට තියෙන්නේ ඇත්තටම නිවන් නෙවෙයි මගේ ප්‍රධාන પરමාර්ථේ. ඉතින් මම කිව්වා එහෙමනම් මෙහෙ එන්නත් එපා. ඔය වෙන්න මොකක්වත් මයිල කතාවක් නැත්තේ නෑ. ඒක විතරයි කියන්නේ කියලා ඊට පස්සේ සම්පූර්ණ විස්තරය මට කියලා කිව්වා. ස්වාමීන් වහන්සේ මේ වැඩේ මට වෙච්ච වැඩේ නම් මොනම කෙනෙකුටවත් මොනම උපදේශයක් දීලවත් වෙන්න නොවෙන්න නොවි අරින්න උපදෙස් දෙන්න බෑ කිව්වා. ඒක එන තාලෙට ඕනම කෙනෙක් කරනවා කිව්වා. මට පුදුම මට පුදුම මේ මේ සිල්පදයකට හේතු වෙලා මම ගිය නිසා සිල්පදේ කඩාන ගැනීමටම ගත්ත ප්‍රයත්න නිසා මගේ හිතේ මායාව මට අහු වුණා. ඊට පස්සේ ඔබ වහන්සේගෙන් මේ නිවන නෙවෙයි කියන අභියෝගය නිසා තමයි මට මේකේ ලොකුම ගැටලුවම උනේ. මම අද පාවා දෙනවා ස්වාමීන් මගේ සියල්ලම මම ඊට පස්සේ නිවන් සඳහා භාවනා කරනවා කියලා. දිගට මට කියන්න පටන් අරගත්ත මේ වගේ පිස්සු කෙලින තැන. ඒ නිසා මේ බෞද්ධයෝ කියන අමනියෝ Tamanda කරදරයක් වෙච්චන් පස්සේ ගිහිල්ලා කවුරු පස්සේද යන්නේ කියලා දන්නවනම් ඒ මිනිස්සුන්ට එකයි සිද්ධ වෙන්නේ අන්තිමට සීලේ කඩා ගන්න. තමනුත් කඩා ගන්නවා කෝවිල ඉන්න මහකාගේ සීල කැඩේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන්නේ මෙවුව කරලා අපි මේ මේ කෝවිල් පස්සේ යන්නේ අරක කරන්නේ මේ කරන්නේ මේ බඩ රස්සාවටම නේ තණ්හාවටම නේ ද්වේෂයටම නේ මෝහයටමයි. මෙච්චර ලස්සනට මේ යාන්ත්‍රණය පෙන්වන්න පුළුවන්කම තියේදී අපි කවුද රවට්ටන්න හදාන්නේ? කවුද මේකෙන් රැවටෙන්නේ කියලා බැලුවොත් මේ විඥාණය කියලා කියන්නේ ඇදහිය හැකි මූලාශ්‍රයක්ද කියන ප්‍රධාන සැකේ මතුවේ. මේක කිසිසේත්ම අපේ හිතසුව පිණිස නෙවෙයි තියෙන්නේ. නිසා යම් දවසක ඊ ආනපන හොඳටම සංසිඳිලා මේ විඥාණයට ආහාර නැතුව විඥාණය ක්ලාන්ත කරලා විඥාණය හිරිවට්ටලා ආම්බාම් කරගෙන මේචල් කරලා වේලෙන්න මරින්න ඕන. ඒක নানা ප්‍රකාර මේ ගොඩ පෙරක දොරුකම් දෙනවා. নানা ආකාර සැලසුම් හදලා ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් නින්දට වටනවා. එහෙම නැත්නම් සැක උපදවනවා. මේ සෙල්ලම් ටික හොඳට දැක ගන්න ඕනේ. මට ඕනේ නම් ධර්මින් හෝ අධර්මින් හම්බ කරගන්න. දැන් මගේ මේ පංචස්කන්ධේ තියෙන ඌට පහඳින්න. මේ නිවනට පහඳින්න. නිවනට ඕනේ ඕනේ සෙල්ලම් කරන්න. අන්න මෙතනදී යෝගාවචරයා මේ යෝනිසුමනසිකාරය කියන මේ නිවැරදි දැක්ම එහෙම නැත්නම් මේ විප්ලවීය නැත්නම් රැඩිකල් වාදී සලකා බැලීම කරන පටන් අරගත්තොත් එයා උත්සාහ කරાવી පුළුවන් තරම් වීතික්‍රම මට්ටමේ කැඩෙන පරිඋත්ථාන මට්ටමින් කැඩෙන කෙලෙස් අල්ලලා හිර කරලා කෙලස් විතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව පරිඋත්ථානය වෙන්න දෙන්නේ නැතුව හිර කරලා විඥාණයට හම්බෙන ප්‍රධාන ආහාර මාර්ග දෙක නතර කරලා මෙයාට නටන්න දෙන්න මේක හරියට කියනවා නම් බලකඳ උරට කහන්න ගියාම ඔත්තුකාරයෝ බලන්නේ ඒ බලකඳ උරක් පවත්තාගෙන යෑමේදී ආහාර කොහෙන්ද ලැබෙන්නේ වතු කොහෙන්ද ලැබෙන්නේ වෙඩි බෙහෙත් කොහෙන්ද ලැබෙන්නේ ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ වට කරලා පුළුවන් නම් ආහාර දෙන ක්‍රමේශා වතුර දෙන ක්‍රමේ නතර කරන්න ඒ නිසා හැම කඳ උරක් ඇතුළෙම සෑහෙන කාලයක් කරගෙන යන්න පුළුවන් ආහාර ගබඩාවක් තියෙනවා, වතුර ගබඩාවක් තියෙනවා, මෙඩි බෙඩ් ගබඩාවක් තියෙනවා. ඉතින් අර වට කරන්න පුළුවන් මනුෂයා කරන්නේ මේ ආහාර සහ වතුර දෙන එක නතර කරලා හිර කරගන්න එක. හිර කරනකොට ඇතුලෙන් තියෙන ගබඩාවෙන් සෑහෙන කාලයක් මේගොල්ලෝ යැපෙනවා. අනිත් වගේ මේ පස්සමයන් කාය සංකාරණ කියලා කය කාය සංස්කාරය ආස්වාස ප්‍රසවාස සංසිඳුව ගත්තට පස්සේ සෑහෙන දුරට මේ විඥානයේ තියෙන ෂටගති මායාවේ ගති සහ වංචනික ගති බලා ගන්න පුළුවන් වෙනවා. අන්න එතෙන්දී ਸਰවඥයන්සේ සඳහන් කරනවා යං චේතේති යංච පකප්පේති යංච අනුසේති. තං චේතන අනුසය පකප්පණං ආරමණ මේතං හොති විඥානස්ස තිතියයි. දැන් පිටින් ආහාර නැහැ. රූප පේන්නේ නැහැ. ඇහැට සම්බන්ධයක් නැහැ. කනට ශබ්ද නැහැ. කනේ සම්බන්ධයක් නැහැ. නාසයට ගඳ නැහැ. දිවට රස නැහැ. කයට පහස නැහැ. හිතට හිතවිලි නැහැ. ඒ නිසා දැන් පිටින් ආහාර ලැබිලක් නැහැ. දැන් මෙයා කරන්නේ මොකද්ද? මේ චේතනා ප්‍රකල්පනා සහ අනුසය කියලා මේ විඥානයේ પરම්පරාවේ ආත්මෙන් ආත්මෙට ගෙනියන මේ කර්ම පොදියේ චේතනා කියලා කියන්නේ සංස්කාර සකස් කිරීම ප්‍රකල්පනා කියලා කියන්නේ නව නිර්මාණ සහ ඉදිරි සැලසුම් අනුශේ කියලා කියන්නේ ඒ ගినాපු කර්ම බීජ එහෙම නැත්නම් මේ මණ්ඩි බහැපුවා අහු වෙන දෙයක් නෙවෙයි අනුශේ වශයෙන් යන දේවල් මෙවුව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා අර කයනි කයෙන් හෝ එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපදව ලැබෙන සංනිවේදන නතර වුණාට පස්සේ මේ ඇතුළෙම තියෙන ඒවා විශ්ෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය සෑහෙන කාලයක් ඉන්න ඕනේ තමන්ගේ මේ වෙලාවේදී විඥානයේ එල්ලී සිටින්නේ විඥානයේ පදනම ලැබලා තියෙන්නේ තමන් ඇති කරන චේතනා මතද මම මේක කරන්න ඕන අර කරන්න ඕන මේක කරන්න ඕන කියන අදිෂ්ඨාන මතද එහෙම නැත්නම් ඉදිරි සැලසුම් වෙච්ච දේව ගැන පුනරාවලෝකන කියන ප්‍රකල්පනා මතද එහෙම නැත්නම් අනුශේ මතද මෙන්න මේ තුන අල්ලන්න හරිම අමාරුයි. අල්ලන්න හරි අමාරුයි කියන්නේ මේ ගොඩ දාපු මාළුවෙක් වගේ විඥානයේ নানা ආකාර දහංගට දාද්දී ගොඩ පෙරක දෝරුකන් දෙද්දී යෝගාවචරයට සමාලාට හිතන මේ චේතනාවල විකෘති බලපෑම නිසා මේව නිකන් ඉන්නවට වැඩිය හොඳයි අනිච්චන් දුක්ඛං අනත්තම් මෙනෙහි කරන්න ඕනේ කියලා. නැත්තම් ශරීරයේ දෙතිස් කුණපේ බලන්න ඕනේ. නැත්තම් බුද්ධ අනුස්සතිය වැඩුවොත් හොඳයි කියලා. නැත්තම් මෛත්‍රී කෙරුවොත් හොඳයි කියලා নানা ප්‍රකාර චේතනා එන්න පටන් ගන්න. ඔක්කොම බොහොම හොඳ දේවල්. නමුත් මේ ලස්සනට තවාගත්ත යට කරගත්ත මේචල් කරගත්ත විඥානයේ ආහාර පිණිසයි මේ নানা ආකාර චේතනා ඉදිරිපත් කරන්නේ. ඊයම් ප්‍රකල්පනා එන්න පටන් ගන්නවා බුද්ධමාකාර ජීවිත සැලසුම්. බාධාවල් වලින්තර ලස්සනට මේ දේ මෙහෙම කෙරුවොත් මෙහෙම වෙන්න පුළුවන් කියලා නව කර්මාන්ත නව නිර්මාණ ඒක ඒ කියලා නිම කරන්න බෑ මොනම ශිල්පකින්වත් අදාරු නැති දේවල් මතුවෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි කෙරුවොත් 100 200ක් හරියනවා. විශ්වවිද්‍යාලය ගිහිල්ලාත් ඉගෙන ගන්න බැරි තරම් අවශ්‍ය ප්‍රශ්න ආවනේ දවස් 6 2යි යනකොට මේකට උත්තරේ හම්බ වෙනවා. ඒකයි අපේ ලොකු සාන්ති ඉන්න කාලේ මතක් කරේ. ආම්දු කෙනෙක් ඕනම ශිල්පිට රත තිබ්බොත් සාර්ථකයි. හැබැයි මහානකම ඇර. මහානකම විතරයි ආම්දුරණ කරන්න බැරි අනික ඕනම ගියේ කරන කර්මාන්තයට දාපගම හරියටම හරියට. ඇස්සදකමක් කරත් නීතිඥ කෙනෙක් වෙන්න ගියත් මොන ශිල්පයකදවත් ඕනම ගිහියෝ නිකන් ධනපඬරලා ගන්න යනවා. භාවනා කරන මනුස්සයාට හම්බ වෙනවා මේකේ තියෙන ඔක්කොම සර්කිට් එක. ඒක ඔක්කොම සමීකරණ ටික අහු වෙනවා ගහපු ගමන් හරියි. හැබැයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මෙවුවා ආසවට්ටානීය ධර්ම බවටපත් වෙනවා ඒ සංඝයාගේ ආධ්‍යාත්ම ඉතිරි ගමන මෙයින්ම ඇන හිටිනවා. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා යම් සංඝයා වහන්සේ නමක් එහෙම නැත්නම් මේ සුපටිපන්න ගුණය දිනු කරන කෙනෙක්. ඒ ගුණය අතින් චිර රාත්‍රඥ වෙන්න වෙන්න යට ශිෂ්‍යෝ වැඩි වෙන්න වැඩි වෙන්න බහුසුත භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න මෙට්ටයි වෙන වතුර වලක් වගේ පල් වෙන පොල් කො පොල් එලි වලක් වගේ කුණු වෙන්න පටන් ගන්නවා පුදුමාකාර ප්‍රකල්පනා එන්න පටන් අර ගන්නවා කරන කරන දේ හරියන්න පටන් ගන්නවා ඉතින් ගෝල බාල පිරිසක් ගොඩක් ඉන්නවා ලාභ සත්කාර ඕන තරම් තියෙනවා බෞසුත භාවයේ මං කිව්වේ අර නීලපටක දර්ශනයට ગાථා 60ක් හිටගෙන කියන්න පුළුවන් ශක්තිය එනවා ඕන කෙනෙක් දගපුවාම ගල් පිළිමයක් වුණත් ඔළුව වන්නවා අප්පා මේ හාමුදුරුවෝ බණ කියනකොට නම් ඉතින් නිවන කැට පිටින් ගෙනත් දෙනවා ඒ වගේම ශිල්පියා දක්ෂයි අන්න මේ වෙලාවේදී මේක මේ හුදු ප්‍රකල්පනාවක් විතරයි මේ මායාට උගුලක් විතරයි කියලා කාටද කල්පනා වෙන්නේ. ඉන්සා සර්වඥාන්සේ සඳහන් කරනවා මේ විදිහට කායනුපස්සනාවේදී නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ යම් සංසිද්ධීමක් ඇති වුණාට පස්සේ චේතනා පහළ නොකිරීමට යෝගාවචරය අදිෂ්ඨානයක් ගන්නවා. චේතනා පහළ කරන්නේ නැහැ කියලා කියන්නේ සංස්කාර කරන්නේ. සකස් කිරීම මොනවාක්වත් කරන්නේ නැහැ. ඕටෝ පයිලට් එකෙන් දාපු ප්ලේන් එකක් වගේ මේකට යන්න අරිනවා මිසකංක හසුරවන්න යන්න එපා. හසුරවන්න ගිය ගමන් ඒ චේතනා කියන උගුලට අහු වෙනවා. එතකොට එදෙනවා මම මේ දේ කිව්වොත් මට හරි ගියේ මොකද මගේ මම හොඳ චේතනාව නිසා පිරිසිදු චේතනාව නිසා මොනද චේතනා පරිසුද්ධ වේනම් පෙම් සතම් පරදින්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. පරිසුද්ධ චේතනා එනවා. හරියන්නේම රාගෙම තමයි. හරියන්නේම ද්වේෂය තමයි. හරියන්නේම මෝහය තමයි. ඒ නිසා මොන චේතනාවක් මතක තියානින්න සෑම චේතනාවකටම පදනම් වෙලා තියෙන රාග දෝෂ මොහ තුන. හැබැයි මේක පේන්නේ මේ වෙලාවේ මෛත්‍රී භාවනාව වගේ. මේක පේන්නේ බුද්ධානුස්සති භාවනාව වගේ. මේක පේන්නේ අසුභ භාවනාව වගේ. නමුත් මේක එනවනම් චේතනාවකින් තොර වෙයි. චේතනාවකින් එනවනම් ඒ හරහා හෝ ක්ලේශ මාත්‍ර රාග දෝෂ මොහ තමයි ඊට පස්සේ ප්‍රකල්පනා વિશે කල්පනා මතක් කරන්න කියනවා සල්කිලිමත් වෙන්නේ කියලා කියනවා. නැත්නම් චේතනා නතර කරවට පස්සේ ප්‍රකල්පනා සහ අනුශේධක අරමුණු කරගෙන විඥානයේ ප්‍රතිෂ්ඨාව ලබනවා. ඒ ප්‍රකල්පනා නතර කරනවා. ප්‍රකල්පනා නතර කරනවා කියලා කියන්නේ ඒ වෙලාවට පෑදී උල්පතකින් එන පිරිසිදු වතුර වගේ ලස්සන අදහස් එන්න පටන් ගන්නවා. ඒ සේරම මතක තියාගෙන ඕන ආසවට්ටහණීය ධර්ම. මේව එක්කට අහුනොත් කරකවාගෙන ගිහලා ලාභ සත්කාර වැඩි කරනවා. ඊට පස්සේ තමයි අනුසය අල්ලන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අර චේතනා ප්‍රයෝගයෙන් අයින් කරලා ප්‍රකල්පනා ප්‍රයෝගයෙන් අයින් කරලා එතකොට අනුසය අහුවෙන්න පටන් අර ගන්නවා. එතකම්ම අනුසය මුල් වැඩිගෙන හැංගීගෙන කරන්න ඕන කෘත්‍ය කරනවා. මේ චේතනා මේ ප්‍රකල්පනාවන්ගෙන් බැහැර වෙනවයි කියලා කියන්නේ මේ චේතනා ප්‍රකල්පනට අහු වෙන්නේ නැහැ කියලා කියන්නේ තමන්ගේ රුචි අරුචිකන් දෙක පාවා දීම තමයි. මේක තමයි අමාරුම දේ අපට තියෙන්නේ. හැබැයි කොහොමට වුණත් ওই රුචි අරුචිකන් දෙක මරණ මොහොතේදී ගසාගෙන යනවා. ලෙඩ වෙනකොට වයසට යනකොට කොහොමවත් ගසාගෙන යනවා. එතකොට පුදුමාකාර ඇඳිල්ලක්, පුදුමාකාර පශ්චාත්තාප වීමක්, බුදුමාකාර ඉච්ඡා වංගත්තට පත් වෙනවා අයියෝ මෙච්චර ආශාවෙන් කරගෙන ආපු දේවල් දැක්ක දැක දන දන ලෙඩ වෙනකොට තමන්ගෙන් ගිලිනවා වයසට යනකොට ගිලිනවා මරණ මොහොතදී ගිලිනකොට පුදුමාකාර චිත්ත පීඩාවකට පත් වෙන්නේ ලෙඩේ නෙවෙයි ප්‍රශ්නේ වෙන්නේ මේ දැක දැක දන දන තමන් ගినాපු රුචර්සකම් පාවා දෙන්නේ මේ වයසට යෑම නෙවෙයි ප්‍රශ්නේ වෙන්නේ දැක දැක දන දන තමන්ගේ රුචර්සකම් හරියට ඇටි කුකුලෙක් කොම්බෙල්ලෙක් අල්ලගෙන මස් ගලවනවා වගේ. ඒ කකුලෙන් පාගන්න කෑ ගහද්දි ඇදලා ගන්න. මරණ මොහොතදී අයින් වෙනවා. ඉතින් එතකොට මරණය එතකොට මේ වයසට ගිය ජීවිතය, ලෙඩාගේ తত্ত্বය, මානසිකත්වය මොන වගේ හිටියේ? අනිවාර්යෙන්ම මැරෙනවා. අනිවාර්යෙන්ම ලෙඩ වෙනවා. අනිවාර්යෙන්ම වයසට යනවා. ඉතින් ඒ නිසා ඒ தත්වෙට යනකොට මෙන්න ස්වභාවය. මේ වෙලාවේදී චේතනාමන්තයි අපේ හිත ජීවත් වෙන්නේ. වයසට යන්න යන මොකද වෙන්නේ? ඇහැට පේන රූප වල පැහැදිලිකම නැති වෙලා යනවා. අපි කණ්ණාඩි දානවා, චීන කණ්ණාඩි දානවා මොන දෙල්ලම දැම්මත් ඔක එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ දුරල. කනට ඇහෙන ශබ්දවල තීව්‍ර භාවය නැති වෙලා යනවා. නාසයට අන්තිමට කුණු වෙච්ච නහය ගඳ විතරයි ඉතුරු වෙන්නේ. වෙන මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සෙම ටිකක් ඉතුරු වෙනවා උගුරේ කතා කරන්නත් බෑ කන්නත් බෑ කහින්නත් බෑ අන්තිමට කොච්චර රසමසවලුනේ සනසුවත් මරණ චිත්තක්ෂණයේ අන්තිමට සිංහඩිය විතරයි ඉතුරු මේ කය නැවතත් අසුචි වලට වැටෙනවා නැවතත් මූත්‍රා වලට වැටෙනවා ඉතින් උඩුබැලිය බුදියාගෙන ඉන්නකොට කොහේ යන්නද උවා කොයි ඉස්පිතාලේ ගහනම් බට ගහනවා ගහලා ටික කාලයක් ඉන්න ඕන සෙල්ලම් බලන්න බටෙන් මොකද්ද වෙන්නේ කියලා නිසා මේ සෑම දියක්ම නැවත අර අසුචි වලට අපි ගෙනත් දාලයි මරන්නේ. මෙන්න මේකේ ලාවට මේ සෙල්ලම හොඳට තේරෙන්න පටන් අර ගන්නවා. ওই භාවනා කරලා කිසිම දෙයක් නොකර කයත් සංසිඳෙන්දලා බලාගෙන ඉන්නකොට මේ මරණය අත්දකින්න වගේ මරණය ඉස්සරහට අරගෙන වෙන්න තියෙන දේ දකින්න වගේ නිකන් ලාවට මැරෙනවා වගේ නැත්තම් ක්ෂණික වශයෙන් මැරෙනවා වගේ. ඉතින් ඒක හුඟ දෙනෙක්වත් එන්නේ ඔබ දරා ගන්න බැරි තත්ත්වයකටපත් වෙන්නේ. අන්න එතන ගියාට පස්සේ මේ චේතනා හඳුනාගෙන ප්‍රකල්පනා හඳුනාගෙන අනුශේ ධර්ම හඳුනාගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා තමන් පිළිබඳව මේ දක්වන මේ පරිේශණය මේ බලන බැල්මට ਸਰවචනාචි ආර්ය පරිේශණය කියලා කියනවා. අපි මෙතෙක් කල් කරන්නේ මොකද්ද? කිරුවේ මොකද්ද? අනුන්ගේ කුණු හර්පණේ බැලුවේ. අනුන්ගේ දිග පළල බැලුවා, අනුන්ගේ හරි වැරදි බැලුවා, දේවල් බැලුවා. මේ තමන්ගේ ඇතුළේ වෙනදී මේ විඥානයාගේ දුර්වල වීම සිටුවේගෙන යනකොට එයා දාන දහංගට එදින් යම්යක් කරන සෙල්ලම් ටික බුදුහාමුදුරුවෝ මෙච්චර ලස්සනට ඇඳලා ප්‍රස්තාර කරලා පෙන්ලා දීලා තියෙනවා. විශේෂයෙන්ම සංයුත්නිකායේ සලායතන වර්ගයේ චේතනා සූත්‍රය සූත්‍ර දෙකක් තියෙනවා. ඒකදී බුද්ධ ධර්මයේ සඳහන් කරන මේ පස්සම්බයං කාය සංකාරං කියන විදිහට කය යම් ප්‍රමාණයකට ආශස් ප්‍රසාසයේ සංසිඳුවගෙන මේ විඥානයේ සෙල්ලම් ටික බලනකොට කොච්චරක් මේ චේතනාමත ආහාර ගන්නවද? ප්‍රකල්පනාමත ආහාර ගන්නවද? කොච්චරක් අනුසීමත ආහාර ගන්නවද කියලා බැලුවොත් ඒව පේන්නේ නැහැ මේ තමන්ම දාගන්නවා කියලා. ඒව පේන්නේ නිකන් පිටින් එන ඒවා වගේ මේ මත දිගට යනකොට යංච චේතනා යේච පකප්පනා යේච අනුසේති ආරම්මන මේතං හොති විඥානස්ස තිතිය තිතිය ආරම්මන මේ එකක් අල්ලගෙන විඥානේ තමන්ගේ ඉෂ්ඨාවරේ ලබනවා ඒ විඥාණයට බුදුහාමර කියනවා පටිච්චිත විඥාණය තාම පදනමක් සහිත අඩිය ගහ ගන්න යමක් සහිත විඥානය. හැබැයි මේ රූප නෙවෙයි, ශබ්ද නෙවෙයි, ගන්ධ නෙවෙයි, රස නෙවෙයි, පහස නෙවෙයි. නමුත් ඇඟ ඇතුළෙම Taman කොහෙ ගියත් අරගෙන යන මේ ප්‍රකල්පනා, මේ චේතනා, මේ අනුසේ ධර්ම මත හිටිනවා. ඊට පස්සේ බුදුන්ස කියනවා මේක හරියට අනිච්ච උලක් අයින් කරන්න වගේ චේතනා පහළ නොකිරීමට අදිෂ්ඨාන පූර්වකව භාවනා කරන්න සකස් කිරීම නොකර. අරැඳීම් නොකර. යෙත්තම් පන්නන් නොකර. එහි භාවනාවට යන්න ආන. ප්‍රකල්පනා වශයෙන් ඊටින්දි පහළ වෙන හොඳ අදහස් ඒවා නරක අදහස් ඒවා එකක්වත් මගේ කියා ගන්න එපා. කොච්චර ලස්සන බුදුන් දැක්කත් ධර්මයේ අහන්න හම්බුණා සේරම මනෝපුබ්බංගමාස මනෝතෙත්තා මනෝමය. මනස පූර්වංගම වෙච්ච දේවල් මනස ශ්‍රේෂ්ඨ කරගත් දේවල් සියල්ල මනෝමයයි. ඉතින් එනකන් නම් හිතන්නේ මේක දේවදූතෙක් කියාවු දෙයක් මේක සුබ නිමිත්තක් මේක අනාගත වාක්‍ය කීමක් මේක අනුන්ගේ හිත් කීමක් කියලා හිතනවා. නමුත් මේක බුදුහාමුදුරු කියපු තාට මේ ප්‍රකල්පනා ගණන් ගන්න තු හිටියොත් අනුශේ ධර්මයේ ඉඳ පටන් ගන්නවා අනුශේ ධර්ම අහුවෙන වෙලාවේදී ඒක හරියට මේ බරපතල මාෆියා වගේ හොර කල්ලියක මහේක අල්ලන වෙලාව වගේ ඕනෙම රටක ඕනෙම සමාජයක රජ්ජුරෝ ඉන්නවා වගේම තමයි පාතාල කල්ලියක් තියෙනවා. සරුවචනසේ සඳහන් කරලා තියෙන මේ පාතාල කල්ලියේ නායකයත් වෛශ්‍යාවත් රජ්ජුරුවොත් හැන්දාවට ඉන්නේ එකට කියලා. නිසා තුන් දෙනාගේ කවුරු ආශ්‍රය කරුවත් අමාරු වැටෙනවා. මොකද ඒගොල්ලෝ එකතු කරලා තමයි හෙට දවසේ කරන්න ඕන රාජ්‍ය පරිපාලන පිළිබඳ නීති සකස් කරන්නේ හැන්දාවේ තුන් දෙනා එකතු වෙලා තමයි. මම් පහරන හොරයි වෛශ්‍යාවයි රජ්ජුරුවෝ. ඉතින් අපි කවදා හරි හිතමු විශාල ප්‍රයත්න කළා අවුරුදු ගානක ප්‍රයත්නයක් කළා. අපි දැන් කාලේ තියෙන විදිහට කුඩු බිස්නස් එක ගත්තොත් ওই කුඩු ජාවාරම් කිරීමට එක රටකින් කරට කුඩු ගෙනියන මිනිස්සයා එදා කුලියට එන මිනිස්සයා ඌ මොනම දියකට ව්‍යාපාරي දන්නේ නැහැ. එනිසා එයාපෝට් එකදී ආවුනොත් ඌට මරණ දඬුවම. මචං අවුරුදු ගානක හිර දඬුවම. ඉතින් නමුත් රාජ් පොලිසිය හොඳටම දන්නවා මේ මිනිස්සයා වැඩේ කරන්නේ වරුවේ කුලිය දවස් භාගයේ කුලියට විශාල ගාණක් ලැබුවට මෙයා කිසිම විදිහට සංවිධානය දන්නේ නැහැ. ඒ නිසා මේ මිනිස්සයා තියාගෙන බොහෝ කල් වද දීලා හරි කරන්නේ කවුද උඹට මේකට විධානය දුන්නේ කියලා අල්ලන්නේ. ඉතින් මිනිස්සයා දන්නවා Tamanට විධානය දීපු එක හැම වෙලාවෙම හැංගිලා ඉන්නේ. ඒ තමයි මේ මාෆියා කල්වල තියෙන සෙල්ලම. ඉතින් කොහොම හරි කරලා අල්ලගත්තොත් මේ හොරු ජාවානම් කරන 20ක් 30ක් ඇල්ලුවාට පස්සේ තමයි ලාවට අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. ඒගොල්ලන්ට ඕඩර් එක දෙන්නේ කවුද කියලා. ඒ මිනිස්සෙක් අල්ලගත්තයි කියලා කියන්නේ විශාල ඒ මනුස්ස කුවේරේ ධන කුවේරේ අල්ලගත්තට පස්සේ ඒ මිනිස්සයාට ඕඩර් දෙන ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්න මිනිස්සයා මිනිස්ස කවදාවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ විශාල ගාණක් ඇල්ලුවාට පස්සේ තමයි අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න කෙනෙක් අල්ල ගන්න පුළුවන්. අධ්‍යක්ෂක මණ්ඩලයේ කවදාකවත් Tamanට ප්‍රධාන විධානයගෙන දෙන කණ්ඩායමේ නායකයා දන්නේ. ওই ජේම්ස් මොන්ඩ් ෂෝස් වල ওই චිත්‍රපටි වල පෙන්නනවා ඒ ප්‍රකල්ලියේ නායකයා කවදාකවත් මොන පෙන්වන්නේ එයා විධාන දෙනවා විධාන දෙනකොට ඒ ඉන්න අධ්‍යක්ෂක මණ්ඩල කට්ටියට පොඩ්ඩකට හරි විධානයේ ක්‍රියාත්මක නැත්නම් එමස එතනම මකන ආය මොනම නඩු ඇහිල්ලක්වත් නැහැ එතනම මකන ඒ නිසා එතන අධ්‍යක්ෂක මණ්ඩලේ ඉන්න මිනිස්සු ඉන්නේ හරි ගියොත් ප්‍රසාදේ ලැබුණොත් කෝටි ගණක් සල්ලි හම්බ වෙනවා පොඩ්ඩක් හරි ලොක්කත් එක ගැස්සුනොත් මැකුවා මෙන්න මේ වගේ බෝඩ් එකක් හරහා ගිහිල්ලා කවදා හෝ ඒ ක්‍රියාත්මක කරන මූලිකය අල්ලා ගන්න පුළුවන් වුණොත් ඒ මනසට දඬුවම් කරන්න ඕනේ මේ අහවලයි මේක කරන්න කියලා ප්‍රසිද්ධ කිරීමම ඇති. ඒ මොකද ඒ ප්‍රධානියාවත් රටේ ඉන්න සමාජට අග්‍රවිනිශ්චකාරය වෙන්න ඉඩ තියෙනවා. දැන් පොලිසිය ලොක්කා වෙන්න ඉඩ තියෙනවා. දැන් හමුදාවේ ලොක්කා වෙන්න ඉඩ තියෙනවා. ඒ මිනිහා තමයි යෝ හොරකල්ලිය නායකයා වෙන්නේ. මෙන්න මේ රටේ නීති ආරක්ෂා කරන් ඉන්න මිනිස්සයාමයි මේ වැඩේ කරන්න කියලා හෙලි කරන පමණින්ම අය නඩු අහන්න දෙයක් ඒ තරම්ම මේ අනුශේ ධර්ම වශයෙන් ඉන්නේ ඇතුලේ බැහැගෙන ඉන්නේ අපි සංසාරයෙන් සංසාරෙට ආත්මෙන් ආත්මෙට නාය වෙදගත් ගොණෙක් නාස්ලනුවෙන් ඇදගෙන යන්න වගේ අපි මොන්න තරම් දන් දුන්නත් අපි මොන්න තරම් සිල් රැක්කත් අපි මොන තරම් සමත භාවනා කරත් විපස්සනාවේදී අස්පනා අපිට මේක අල්ලාගෙන දකින්න තෙක් ආත්මෙන් ආත්මෙන් අපි ගියේ බුදුහමතුරු මේක දැක්කට වැඩක් නෑ අල්ලපු ගෙදර මේක දැක්කට වැඩක් නෑ තමන්ම දකින්න ඕන ලේපිත දකින්න ඕන හැබැයි කවදාකවත් හිතන්නේ මේ අනුසය ධර්ම ඇතුළට වෙලා ඉඳගෙන අපිට මේ විදිහට විනය කටිනවා කියන්නේ. ඒ තරමටම අනුසය ධර්ම කියනෙවුවා වංචනිකයි. ෂටයි මායාවි. ඒසයක දකින්නත් පුළුවන් කමක් නැහැ. දැක්කත් අදහනයක් නැහැ. මාතුල මෙච්චරම මායාකාරී ගතියක් තියෙනවා කියලා. මාතුල මේතරම ෂට ගතියක් තියෙනවා කියලා. මාතුල මෙච්චර වංචනික ගතියක් තියෙනවා කියලා. Tamanඩවත් අදාහ ගන්න බෑ. මොකද අර බුදුහාමුදුරුවෝ කියන කණ්ණාඩියට සාපේක්ෂව උන්වහන්සේ අපිට දෙලා තියෙන සීලයට සාපේක්ෂව සමාධියට සාපේක්ෂව මේ 2600ක් මේක ඇවිල්ලා තියෙන මේ බුද්ධ ආගම රැකගෙන ආපු ඒ උතුමන් වහන්සේලාට සාපේක්ෂව තමන්ට තීරණ පටන් අර ගන්නවා කොච්චර චපල ගති තියෙනවා කියලා. ඒතකොට අනුසය ධර්ම දැකපු දවසේ ඒ යෝගාවචරයට තේරෙයි මේ ලෝකේ පිං කරනවා කියලා දෙයක් නැහැ. ඇත්තම නෑ එකයි තියෙන්නේ ඉස්සලම කරන්න තියෙන පවු නොකර සිටීම පමණයි. මිනිස්සෙගේ තියෙන උස්සස්ම සදාචාරය කියලා කියන්නේ පවු නොකර සිටීමයි. අපි පින් කිරීමක් කියලා දෙයකින් මේක පොඩ්ඩක් මේ ආලවට්ටම් කරගෙන ගතම් කරනවා. මොකද පින් කරන්න ගියාම පව් කරන අඩුකමක් සාපේක්ෂතාවයක් තියෙනවා. නමුත් ශාසනයේ තිබෙන මේ සබ්බපාපස්සා කරනම් කුසල සුඛ සම්පදා කියන එක දැන් සම්පූර්ණයෙන්ම කරකවිලා අලින් වෙලා කුසලස උපසම්පදා කියන එක ඉස්සරහට ගිහිල්ලා පහබ්බ පාපස් අකරණම් කියන එක පලාතකවත් කතා කරන්නේ. අන්ධ પરම්පරාවකට වැටලා තියෙනවා. නමුත් පින් කරලා කරලා කරලා කවදා හරි දන් දීලා සිල් දැකලා සමත භාවනා කරලා මෙතෙන්ට ගියොත් නම් මේ තමන්ගේ අනුශේ ධර්ම දැනගත්තොත් දැකගත්තොත් ඒකේ තියෙන වංචනික චපල ගති මාන්නකාර ගති දැක්කොත් ඒකයි තියෙන්නේ පුළුවන් තරම් මෙන්න මේ ඒ චපල ගති ක්‍රියාත්මක වෙන්න ගියොත් සිද්ධ වෙන තියෙන අනර්ථයේ Tamanටත් අනුන්ටත් මත්තටත් අදටත් කිලෝරක් නැහැ. ඒ නිසා මේක එක්කෝ දැකගෙන නැත්නම් මේක නතර කරගන්න පුළුවන් නම් ඒක තමයි මානවයට කරන් තියෙන ලොකුම සේවය. ඒක තමයි ශාසනය කරන් තියෙන ලොකුම සේවය. ඒක තමයි Tamanට කරගන්න තියෙන ලොකුම සේවය. නමුත් මේ හොරා අල්ලනවා කියන එක කොටු කරනවා කියන එක අපිව දන්න දහං ගැට වලින් කරන්න බෑ. ඒ නිසා කෙසේ නමුත් අල්ලාගත්තොත් ඔය කුර්ජාවන කරන මනුස්සයාට ඉතින් යාට උපදෙස් දෙන මනුස්සයාට එහෙම නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලයට වැඩිය මෙයා තමයි මේන් කල්පිට මෙයා තමයි ප්‍රධාන චූදිතයා වෙන්නේ. ඒ නිසා අපි මේ වීතික්‍රම කෙලෙස් නැත කරන සතුන් නොමරයි ඉන්න හොරකම් නොකර ඉන්න කාමීත්‍යාචාරය නොකර ඉන්න බොරු කේලමෙන් ඊශ්වරයෙන් පරිසත්‍යයෙන් වෙලා කියන අපි කොච්චර මහන්සි වෙනවද කියලා හිතන්න. නමුත් අපිට ඇඟට නොදැනී කිරිබිම්මල් නැති කටලා යනවා වගේ අලකොල්ලන්දක් ඇති ගන්නා වගේ අපැදින් සතුම් මැරීම සිදු වෙනවා. වමතට නොදැනි දකුණෙන් හොරකම සිදු වෙනවා. වමතෙන් දන් දෙනවා දකුණෙන් හොරකම් කරනවා. ඉතින් පිස්සු නොවැටි තියෙදි කියලා පොඩ්ඩකට හිතන්න බලන්න. මේ මේ පැත්තෙන් මහා කරුණාවෙන් දන් දෙන අතර මේ පැත්තේ හොරකම් කරනවනේ. ඒ වගේම තමන්ගේ පවුලේ අයට ආදරය කරන ගමන් අනුන්ගේ පවුල කට්ටියත් එක්ක කාමීත්‍යාචාරය කරනවනේ. ඒකට තමන්ගේ පවුලේ අයගේ කාම අයිතිවාසිකම් රකින්න හදනවනම් කටේතුලේ ගෑවෙන්නේ නැතුව බොරු කියනවනම් හිස් වචන කතා කරනවනම් පරුස වචන කතා කරනවනම් කේලම්බස් කියනවනම් වෙනම අපිට දඬුවම් කරන්න වෛරක්කාරේ හතුරෙක් අවශ්‍ය වෙයිද කියලා දිශෝ දිශායන්තං කෛරා වේරි වාපන වේරිණං මිච්ඡාපන හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ කියලා සරුවචන් සිදේශනා කරති. වරදොල වටහාගත්ත හිත වගේ Tamanට කරදර කරන වෛරක් වෛරක්කාරී වෛරක්කාරී කරදර කරනවට වැඩිය හතුරෙක් හතුරෙකුට කරනවට වැඩිය මේ වරදොරට අගත හිත Tamanට වද දෙනවා. ඒක අඩු ගානේ අපිට තියෙන සීලයක් රකින්න කොච්චර අමාරුද කියලා. අද කියලා තියෙන කතාව තමයි පොරුණෝ කිය බිස්නස් කරන්න බෑ කියලා. ඒ වගේම කියනවා මේ හොඳ වැඩ කරන්න ගියාම මාර බලවේග වැඩි වෙනවා කියලා. নানা ආකාර කතාවල් කියලා තියෙනවා අඩු ගානේ මේ වීතික්කම කෙලස් පිළිබඳව ආරක්ෂාවේදී. ඊට පස්සේ ඒක නතර කරලා තැනක නතර වෙලා බලම් භාවනාවක් කරලා ප්‍රථම ධානය උපදිනවා දෙවෙනි ධානය උපදිනවා එහෙම නැත්නම් මේ සමාධියක් උපදිනවා කියන එක මොන තරම් ආධ්‍යාත්මික වෙලා තියෙනවද මොන තරම් ගැඹුරු ළඟාවීමක් වෙලා තියෙනවද ඒ ධර්මතම මේ කාම ඡන්දේ වැඩිකම ව්‍යාපාදේ වැඩිකම නිନ୍ଦ වැඩිකම සැක බහුලකම අතීතයේ සානාගතයේ පිළිබඳ තියෙන විචිකි මේ බුද්ධච්ච කුක්කුච්ච කියන එක මොහොදායිනට ගියාට පස්සේ රැළ ගහනවා වගේ. කවදාකවත් නිවර්ණිත හිතක් නැහැ. අපිට පුළුවන් වෙයිද මොහොදායිනට කියලා දකින්න කවදා හරි රැළ නැතුව නතර වෙලා තියෙනවා. ඒිට හප්පනි මේකේ ගලන මේ පරිඋත්ථාන කෙලෙස්. මේ පස්සම්බයං කාය සංකාරං කියලා කියන්නේ මේ දෙක නතර වෙලා. එලා සතින් මරීමක් හොරකම් කිරීමක් කාමීත්‍යාචාරයක් නැහැ පරියංග භාවනාවක් කෙරෙන්නේ බොරු කේලම හිස් වචන පරස වචන නැහැ ඊට පස්සේ සුළු වේලාවකට ওই නීවරණ ධර්ම ටික නතර වදා ඔන්න නතර වුණාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ චේතනා වැඩ කරන්නේ නැටි ප්‍රකල්පනා වැඩ කරන්නේ නැටි එහෙම නැත්නම් අනුසය වැඩ කරන්නේ නැටි ආන්න ඒක දැක්කට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ ටික අයින් කරන්නේ නැතුව මේ ටික පිළිබඳව හැඟීමක් නැතුව නිවස තුල තුඹස යා තුඹස තුල වේන යා විතගෝර තරපයා දකනාරු මෝරයා කියලා මේ ටික අල්ලගන්න නැතුව මේ පිටින් මොන තරම් ආලවට්ටම් කරත් මේක දිගින් දිගට දිගින් දිගට ආත්මෙන් ආත්මෙට යනවා කවදා හෝ දැකීම පමණමයි අවශ්‍ය කරන්නේ මේක ඇති හැටියෙන් දැක්කට පස්සේ ඒවට දරා කියා ගන්න බැරි වෙනවා අන්න ඒ නිසා ඒ දැකීමට කියනවා විශේෂ උපස්සනාවක් විශේෂ උදක්මක් කියලා විපස්සනා කියනවා ඉතින් මේක තමයි බුද්ධ ආගමේ තියෙන හරපද්ධතිය. බුදුරජාණන්සේගේ පණිවිඩේ. නමුත් බෞද්ධයන් අතර බුද්ධ ආගමේ කියා ගන්න පිරිස අතර අනිකුත් ආගම් වල කට්ටියත් එක්ක බලනකොට කවුද මේක තමන්ගේ අනන්‍යතාවය කරගෙන තියෙන්නේ? කවුද මේක තමන්ගේ પરමාර්ථය කරගෙන තියෙන්නේ? හොයාගන්න කෙනෙක් නැතරම් ලංකාවේ. හැම බෞද්ධයන්ට මේ තමන්ගේ නිවන පැත්තක තියෙදි විශාල රාජකාරි ගොඩක් තියෙනවා. ඒසෝ බලනකොට ආනන්ද මහත්තයා හාමුදුරුවෝ කියලා තිබුණා අනේ බුදුහාමුදුරනේ මේ කාරණා ලංකාවට වඩින්න ඉපයි කියලා. බුදුරජා බුදු හිමියනි නොවඩිනු මැන. ඒක 1956 ලිව්වේ මම හම්බෙන්න යනකොට කිව්වා තුන් සැරයක් මේ වෙනකොටත් මුද්‍රණය වෙලා තිබුණේ කියලා. කුමාරතුංග දාස මහත්තයත් ඉන්නකම් කිව්වා මේ ලාංකික බුදුහාමුදුරුවෝ අඳුරගෙන තියෙන හැටි ලාංකිකයා ධර්මයේ හඳුනාගෙන තියෙන හැටි, ලාංකිකයා සංඝයා හඳුනාගෙන තියෙන හැටි, ලාංකිකයා සීලය හඳුනාගෙන තියෙන හැටි දකිනකොට පුදුමාකාර රැවටිල්ලක් අවට්ටගෙන තියෙනවා. ඉතින් ගියන් නම් දොස් කියන දෙයක් නැහැ. ගියෝ මෙහෙවන ගියෝ එමෙ හිතාගෙන ඉන්නවා මෙහෙවන මුල් වෙලා ඉන්න අන්ධ પરම්පරාව ඊට පස්සේ යන සේරමත් අන්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ තරමට මේක පහත් කළා කතා කරන්නත් බෑ. මොකද හේතුව මේ විපස්සනා කරනවා කියන එක හැම කෙනාටම කරන්න බෑ. හැම කෙනාටම ඒක අහුවෙන්නේ නැහැ. හැම කෙනාටම තේරෙන්නේ නැහැ මේ මේ වංචනික ධර්ම වැඩ කරන හැටි. හැම කෙනෙකුටම වංචනික ධර්ම වංචනික කියන තරම් කොඳු ඇටපලක් නැහැ. ඒ කෙලෙස් බරිතකම නිසා. ඉතින් ඒක නිසා ඒකින් අදහස් වෙන්නේ නැහැ සරුවත් යනසේ කියලා නැහැ කියලා. මේක සරුවත් යනසේ වසංගල තියෙනවා. ලස්සනට කියලා තියෙනවා. ඉතාමත්ම ලස්සනද කියලා තිනවා කරගෙන කරගෙන යනකොට ඒ චේතනා ප්‍රකල්පන නතර වෙන නතර වෙන පිටුම් අර ගන්නවා මෙව්වගෙන් තොර අර පසම්බයන් කාය සංඛාර විතරක් මේ පසම්බයන් චිත්ත සංඛාරම් කියනකොට චිත්ත සංස්කාර ධර්මිනුත් මේ දැනගෙන චේතනා සංඥා වශයෙන් වේදනා වශයෙන් අයින් කරගත්තට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ ඒ ඒ අනුශේ ධර්මවලිමුත් වෙන්විච්ච ප්‍රතිෂ්ඨාවක් නැති විඥානේ අපපතිත්‍ිත විඥානය කියලා කියනවා. ඒ විඥානයේ ස්වභාවයෙන්ම ප්‍රභාසරයි. පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති තස්ස අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නත්ථීති වදාමි. මහනි මේ හිත ස්වභාවයෙන්ම ප්‍රභාසරයි. අතුලට ගිහිල්ලා බැලුවාම ඒකේ නෑ ඔය ඔය කියන කුණු කන්දල් අයින් කරුවට පස්සේ විශාල ප්‍රභාසරයක් තියෙන්නේ. තං ඒ ප්‍රභාසර හිත අසුතෝතෝ පුතුජනෝ නප්පජානා. අසුතෝත පුතුජනේ කවදාකවත් දන්නේ තමන්ගේ හිත, මනුස්ස හිත මේ ලෝකේ තියෙන වටිනාම වස්තුව බව. ඒගොල්ලෝ හිතන්නේ ඊට වැඩි වටිනවා තමන් දකින්න රූප. තමන් දකින්න බලමුගෙන ශබ්ද, ගන්ධ, රස, භාස හිත විලිමේ බාහිර දෙයක්. ඒ නිසා මෙච්චර මේ රණ්ඩු අපේ අතර තියෙනවා. මේ ඇතුලේ තියෙන හිත අඳුරන්නේ. මේක කවදාද අඳුරගත්තොත් එච්චර වටින දෙයක් ලෝකේ ඇත්තෙත් නෑ. යම් කිච්චි රතනන් ලෝකේ නත් විජ්ජති විවිධාපතු. රතනම් බුද්ධ සමන් නැත්ති මේ ලෝකේ තියෙන ඒ ඔක්කොම රතනයන් හා සමානව බලනකොට මේ බුද්ධ රත්නේ වගේ. ධර්ම රත්නේ වගේ. සංඝ රත්නේ වගේ. නැත්නම් තමයි රකින්න මේ සීලේ පරිශුද්ධ භාවය වගේ මොනම රතනයක්වත් නෑ. අපිට ත්‍රිවිධ රත්නේ සීපත් වෙන්නේ එහෙම නැත්නම් මේ ඉතිපිසෝ ගාතාව කියවෙන්නේ අකුණක් ගහනකොට ඔන්න පිළිකාවක් එනකොට ඔන්න තමන්ගම කෙනෙකුට නිව් ලියුකේමියා කියනකොට අම්බෝ ඊට පස්සේ කියලා බුදුහාමුදුරනේ පෑන් වක් කරනවා নানা ප්‍රකාර දේවල් කරනවා. ඒ කවදාහකවත් මේ ඇතුලේ මනුස්සකම තියෙනවා මනුස්ස හිතක් තියෙනවා මේක ප්‍රභාසරයි කියන එක දැනගෙන නෙමෙයි. අර තක්කු මුක්කුවට බයට ගිහිල්ලා බුදුන් සරණ යනවා. ඉතින් බුදුරජාණන් කියන කවදාහකවත් කාටවත් පුතත් දැනෙකට මේක ඇතුළත ප්‍රභාසරය අදහන්නේ නැහැ. අන්න යුණ්‍යතම පුත්‍ත්‍ජනය කියලා කියන්නේ. ඒ නිසා පුත්‍ත්‍ජන කියනවා පුත්‍ත්‍ජනට කවදාකවත් සමාධි භාවනාවක් නැහැ. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ සඳහන් කරලා තියෙන සූත්‍රයක්. ඒත් එක්කම සරුවචනයි මේකේ මේ අනිත් කෝපෘත්‍ජනව අවලංගු කරලා ලැජ්ජ කරලා බය කරන්න නෙමෙයි කියන්නේ. නමුත් සරුවචනසේ ඊට පස්සේ විස්තර කරනවා පම්බස්තර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටං. මනමේ ප්‍රභාස්වරමයි හිත මේ ලාවට ගැවිච්ච ආගන්තුක පංචු පක්ලේශයන්ගේ මේක කෙලිසලා තියෙනවා. මේ පිටපොත්ත විතරයි මේක සවුත් වෙලා තියෙන ඇතුළ හොඳයි. තං සුතවතෝ ආර්ය ශාවකෝ ඥානාති. ඒක සුතවත් වූ ආර්ය ශාවකයා දන්නවා පිට හොයන්න ගියොත් නන්නතරයි ඇතුළේ තියෙන නියම වටිනාකම තස්ස සුතවතෝ ආර්ය ශාවකස්ස සමාධි භාවනා අත්ථීති වදා. මේක මෙන්න මේ විදිහටයි අපිට මේ සුපටි සුපටිමන ගුණයත් එක්ක කල්පනා කරනකොට කියන්න තියෙන්නේ යම් වෙලාවකට කෙනෙකුට මේ ආනාපානෙ හොඳට සංසිඳිලා විවේක වෙලා ඒ විවේක වෙච්ච වෙලාවේදී මේ ලැබෙන විස්රාමය මේ ලැබෙන විවේකය මේ ලැබෙන ඒ හුදේකලා බව උත්තරම දෙයක් බව මේ ඇතුලේ තියෙන ප්‍රභාසර හිතේ දිස්නයක් බව දන්නේ නැතුව මට දැන් හරි පාළුයි මට දැන් හරි කම්මැලි හුස්ම නැති වුණා දැන් මම මොකද කරන්නේ අනිච්චෙන් මෙනේ කරනවාද බුදු ගුණ කරනවාද කියලා මේ නොදැනුවත්කම නිසා මේ ගියේ වටිනා තැනකට බව දන්නේ නැත්නම් හොඳට කවදා සමාධි භාවනා කරියන්නේ ඔළුව අවුල් වෙච්ච කෙනෙක් වගේ මීයක් කඩන ගියේ මී මී වැද්දෙක් වටේ මී මැස්සෝ කරකෙන්නා වගේ අවුල් කරගන්න නමුත් මේ ගිහිල්ලා තියෙන සුපටිපන්න භාවයකටයි අඩු ගානේ පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් නැති තැනකටයි මේක සමාදන් වුණොත් මේක හරි කියාගෙන අනේ මට මේක තවත් ඉදිරියට යන්න ලැබේවා කියන වගේ ඉදිරි ගමන මේ විවේකීම ප්‍රාර්ථනා කරනවා නම් එයා සුතවත් ආර්ය ශාවකෙක් කියලා කියනවා. අසු පිළු තැන් ඇති ආසි ශ්‍රාවකද ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා මේ වෙලාවේදී ලැබෙන මේ විවේකය මේ වේදාදී ලැබෙන මේ විස්රාමය සද්දයක් ඇහෙද්දි තියෙනවා හිතවිලි දෙක තුනක් ගියත් ඒක තියෙනවා. කයි පුංචි පුංචි වේදනා තිබුණත් තියෙනවා. අදහන්නේ සද්දෙද නැත්නම් මේ විවේකෙද? අදහන්නේ වේදනාවද මේ විවේකෙද? අදහන්නේ මේ රූපෙද මේ විවේකෙද කියලා බැලුවොත් ඒ පුද්ගලයා කවදා හෝ මේ සද්දෙකට මේ වේදනාවට මේ විවේකේ කඩා ගන්න බෑ. මේ විවේකේ ඊට වැඩිය බොහොම නයිසાર્ගිකයි, මූලිකයි, කලල අවස්ථාවක් කියලා ඒක අදාහගත්තොත් ඒ පුද්ගලයා කවදා හරි අසාවි මම මේ ඇති කරගත්ත විවිධකේ කාටද පුළුවන් කඩන්න මොන සද්දෙටද පුළුවන් මගේ මේ විවිධකේ කඩන්න කියලා ඒ පුද්ගලට දෙවේලේ පවතින සමාධියක් දෙවේලේ පවතින සතියක් තියෙනවා. ඊමණච ඒකාන්තම සෝපටිපන්නයි. කොච්චර කරදර බාධක ආවත් එයා දන්න මේ කරදර එන්නේ ඉස්සලත් මට සතියින් ඉන්න පුළුවන්. කරදරේ කරන වෙලාවදී මම අන්දවන්ද වුණා අර කරදරෙන් පස්සේ මම නැවත සතියට එනවා. ආන්නේ විදිහට මේ අරසාව හිතට වැටුණාට පස්සේ මේ මනුස්සයාට පළවෙනි වතාවට මනුස්සකම තියෙනවා. එතකන් නම් තිරසනෙක් වාගේ තමයි කටයුතු කරන්නේ. කලබල වෙච්චාම තිරසනා අදාහ ගන්න බැරි දින අපුරු වැඩ කරනවා. ඒ වගේම හොරතල් කරන්න ගියාම හරියට හොරතල් වෙනවා. නමුත් භාවනා කරන කෙනාට තේරෙනවා මේ විවේකයේ හඳුනා ගන්නකම් හරි අමාරුයි. හඳුනාගත්තට පස්සේ උනත් ඒක සැක කරන විශාල පිරිසක් ඉන්නවා. ඒක අදහන් නැති විශාල පිරිසක් ඉන්නවා ඒ කට්ටියට මේ ඇතුලේ තියෙන මේ ප්‍රභාසර හිත තේරුම් ගන්න බැරිකම. නමුත් යෝනිසමනසිකාරය කියලා කියන මෙතෙක් සැකකේවා වෙනුවට නිස්සක මනස ඇති කරගන්න. මිට ශ්‍රද්ධාව නැති වුණා වෙනුවට හොඳ ශ්‍රද්ධාවක් ඇති කරනවා මම යන්නේ ඒකාන්තම සුපටිපන්න ගමනක් කියලා. මේ නිස්සක ශ්‍රද්ධාවමයි අවිකප්පසාදේ කියලා කියන නොසැලෙන ශ්‍රද්ධාව. ඒකට මේ පුද්ගලයා තමන්ගේ සීලය සියලුම ලෝකේ තියෙන තාන්නමානකම් වලට වැඩිය සලකනවා. ඒකට කියනවා අරියකාන්ත සීලය කියලා. සමහර පන්සිල් වෙන්න ඉඩ තියෙනවා. ඒ හොන්දටම ඇති. ඒක කිසිසේත්ම ඒක ආලවට්ටමක් ඕන කරන්නේ. සමහරට ආජීවට්ටමක් සීල වෙනවා. සමහරට අට සීල් වෙන්න පුළුවන්. දස සීල් වෙන්න පුළුවන්. සාමනීර සීල වෙන්න, උපසම්පදා සීල වෙන්න. කොයි එක හෝ යතේරුම් අර ගන්නම යන යන තැනමට අරසාවට තියෙන සීලෙ පමණයි. පුද්ගලික හැමදාවක් හෝ වටකෝතාප හෝ කටුකම්බි නෙවෙයි මේක රැක ගන්න පුළුවන් නම් ඒ සඳහාම මම කවදාකවත් ජඩ වැඩක් කරන්නේ ඒ ශීලයේ රකින්න පටන් අරගත්තට පස්සේ ශක්‍ර දේවේන්ද්‍රයත් මිනිඔටුන නවනවා වඳිනවලු ගිහිව ඉඳගෙන ගිහියෝ පන්සිල් ලකිනවා කිය. අපි ගිහිලා දේශපාලනඥයන්ට වඳිනවා මිනිඔටුනනේ තවත් උරුණු පාක් කළ මේ ගහලයට. මේ මොකටද මේ රට යන්නේ. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. රස්සාවක් ගන්න. ඉතින් මේ සමහර වෙලට නැති වෙන මොනව කරන්නද මේ යමක් කමක් කරන්න කරදර කරන ඉතින් මිනිස්සු කියලා ඒ මිනිස්සුත් වැඳලි වල ඒ මිනිස්සු අමාරු දාන්න හදනකොට ඒ මිනිස්සුත් අනිත් පැත්ත හැරෙනවා. ඉතින් ඒක නිසා මේ ගමනේදී දෙන්නෙකුට එක සැරේ නිවන් දකින්න එකම සමාන ගමනක් නෑ එක්කනයි. Tamange ගමන Taman හදාගෙන ඊගේ සුපටිපන්න භාවයේ මේකයි කියලා දැනගෙන යන්න පටන් අරගත්තොත් වැදගත් අවස්ථාවක් තමයි මේ ආස්වාස් ප්‍රසවාසයේ කායන් පසනාවදී හොඳට ඇවිල්ලා තැම්පත් වෙන්න පුළුවන් ගතිය. නමුත් ඊට පස්සේ තමයි මදේ එතන තුවාලේ පුරු අරන් දානවා. නමුත් ඒක ස්වභාවයෙන්ම එළියට යනවා වනමුගේ පාදගෙන ඉන්නවා. නමුත් ඒතිකල යුත්තක් තියෙනවා. මොකද්ද කළ යුත්තේ? යමක් නොකර සිටීම. චේතනා පහළ නොකර සිටීම. ප්‍රකල්පනා පහළ නොකර සිටීම. අනුශේට ඉද නොදී තියා ගැනීම කියනකොට සුද්ධ විපස්සනා කියන වචනේ අර්ථකථන ඉන්න පටන් ගන්නවා. විපස්සනා කියලා කියන්නේ මේ විදිහට විශේෂිත වූ බැල්මක් පමණයි. යමක් කිරීමක් නෙවෙයි. කරන සෑම ක්‍රියාවක්ම වෙන්නේ රාග ద్వේෂ මෝහහරහා. මේ බලා සිටීමෙන් වෙන්නේ මොකද්ද? කිසිම දෙයකට විරුද්ධ වෙන්නෙත් නැහැ. කිසිම දෙයක් අපේක්ෂා කරන්නෙත් නැහැ. මේ ධර්මතාවයට, හතතාවයට, ඇති හැටියට එහෙමම යnderලා තමන්ගේ ඔලොමොට්ටල කම්මතු කරන්නේ නැතුව බලාගෙන ඉඳ ගියාම ධර්මයෙන් ලැබෙන්න තියෙන උපරිම රසාව. ධර්මයෙන් හම්බෙන උපරිම ඒ ධර්ම රසය එන්න පටන් ගන්නවා. ඉතින් මේ සංසිද්ධියේදී ධර්මයට ඉඩ දීලා ධර්මය ගලන්න දීලා ඒකට කරදර නොකර හිටියොත් ධර්ම ආරස්සාවත් ඒ ධර්මයේ රසයත් ඕජාවත් ලැබෙනවා කියන එකේ කල්යන ගතියක් නන්නේ. ඒක සිද්ධ වුණේ බුදුහාමුදුරු ඉන්න කාලේ අවුරුදු 2600 කට ඉස්සර විතරයි දඹදිව විතරයි දැන් නැහැ කියලා එකක් නැහැ. ධර්මතාවයේ හැම තැනකදීම තියෙනවා යම් කිසි කෙනෙක් අන්නේ විදිහට සුපටිපන්න වෙලා මනාකොට එළඹිලා මේ ගැඹුරු ධර්මයේ සජීවීකරණය සජීවීකරණය පණ ගන්නන ගත්තොත් ඒ මිනිස්සයා Tamandat කරගන්න, ඒ වගේම ශාසනයවත් කරගන්න විශාල පුදුමාකාර බැබලවීමක්. ඒකට බුදුහාමරෝ කියලා තියෙන්නේ තථාගතප්ප වේජිතෝ ධම්ම විනයෝ භික්ඛවේ විවටෝ විරෝචති න පටිච්චන්. මහනි මේ තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ධර්ම විනය දෙක විවෘත කරන්න කරන්න කරන්න බබලනවා වහනකොට බෑ. වහනකොට දියුණු වෙන්නෙම කෙලෙස්ම. ඒ නිසා අපි භාවනා කරන්නන් අතර විවෘත භාවය ඇති වෙන්න ඕන. Taman tamange හිතට වංචනික ධර්ම, ෂඩ ධර්ම, මාය ධර්ම තියෙන බව දැනගෙන ඒවා වංචනික ධර්ම වශයෙන් තේරුම් අරගෙන මේ අවංක භාවය, උජුපටිපන භාවය, සුපටිපන භාවය පුරුදු කළ යුතුයි. ඒ පුරුදු කරනවා කියන්නේ මේක ප්‍රාර්ථනාවකින් කරන්න බෑ. ප්‍රාර්ථනාවක් ඕනේ. ගොඩාක් ශිල්පය අවශ්‍යයි. ගොඩාක් සතිය ආදී ඉන්ද්‍රිය ධර්ම අවශ්‍යයි. ගොඩාක් අත්තරදී අවශ්‍යයි. ඒ නිසා යම් කිසිකට හරියන්නේ නැහැ කියලා දොස් කියන්න බෑ. තාම පෙළඹිලා නැහැ කියලා දොස් කියන්නත් බෑ. මොකද ඒක මේ කඩේ පොලේ ගමේ පොලේ තියෙන දෙයක් නෙවෙයි. නමුත් අපේ પરම්පරාව දැන් මේ ඉන්න પરම්පරාව හරි වාසනාවන්තයි. මොකද පසුගිය අවුරුදු 20 30 40 ඇතුළත මේ දිහාවට යන පිරිසේ ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. නැත්නම් අවුරුදු 45 කට ඉස්සෙල්ලා පටන් ගත්ත මේ නිස්සාරණ වනේ අද වෙනකොට කැලේටම ඇකිලා යන්න ඉඩ තිබුණා. මොකද අපි කවදාකවත් පාංශකූලයකට වඩින්නේ නැහැ. අපි කවදාකවත් පිරිසක් කියන්නේ නැහැ. අපි කවදාකවත් මරණ ගේකට වඩින් කරන්නේ. ඒ නිසා අපි සත්ත පහක වැඩක් නැහැ ගිහියෙකුට නැත්තම් 10කට. ඒ ජීද්දි අපිට මේක නලා කණ්ඩ දෙන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි. මේ ගිහියන්ට අපි ගිහියන්ට බැන්නට මොකද ගිහියෝ දන්නවා මෙතන තමයි වැඩේ වෙන්නේ කියලා. ඒ නිසා පන්සල් කීයක් පහු කරන එන්න බලන්න මේ දායකයෝ මේ දාන දෙන්න ඔය පන්සලට ගිහිල්ලා දුන්නා නම් ඔය ටික කවුරු හරි බැනලා එලවයි කියලා හිතනවා. මේ හොයාගෙන ඉන්නේ Tamanට බැන්නම් භාවනා කරන තැනට හරි දෙන ඉතින් අපිට කරන්න තියෙන්නේ බණ මාර්ගයෙන් හරි බණින එක තමයි. පොඩ්ඩක් වෙන්න කොනහන එක තමයි කරන්න තියෙන්නේ කොනහත් කරන්නේ අනේ ආදරයට අප්පා. තරහට නෙවෙයි. කිසිසේත්ම තරහ කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් මේවා කිට්ටු කරගෙන විශේෂයෙන් මේ හැදෙන පොඩි උන් ගැන කල්පනා කරලා මේ වහන්න යන්න එපා. පුළුවන් තරම් මතු කරන තමයි ශක්ති ප්‍රමාණෙන් ඒකට දිනු කරන වැඩ පිළිවෙල පුංචි කරලා කියනවනම් එක වචනයකට දාලා කියනවනම් මේ වැඩමුළු වල පටන් ගන්න කාලෙම කිව් එක තමයි සතිය පිහිටවීම අප්‍රමාණ. ඒක ඉතින් අර සියල්ලම විදු කරලා තියෙන ගතිය නිසා සියල්ලන්ටම ඒ කියන ඒ සුපටිපන්න ගුණය දිනු කරගන්නට සතිය දිනු කරගන්න අප්‍රමාදී ජීව කරන්න අද ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා